ඉතින් මේ සූත්‍රයේ විස්තර අනුව පියවරෙන් පියවර පියවරෙන් පියවර ගෙවම් කරමින් හත්වෙනි දවසට එනකොට අපිට සම්බන්ධතාවය අද බලන්න වෙලා තියෙන්නේ මේ අශ්‍රද්ධාව නැත්නම් ශ්‍රද්ධාවේ නැතිකම කුමන හේතුවකින් පහළ වෙන දෙයක්ද නැත්නම් මේ අශ්‍රද්ධාව කියන එක නැති කරලා ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ නම් ඒ අශ්‍රද්ධාවට සැපෙන ආහාර නැති කරලා උපක්‍රම කරන්න ඕනේ. ඒ නිසා අපිට දැනගන්න වෙනවා අශ්‍රද්ධාව සද්ධාවේ නැතිකම කුමන ප්‍රත්‍යක් කුමන හේතුවක් කුමන කාරණාවක් නිසාද මතුවෙන්නේ කියලා. ඉතින් ඒකට සරුවච්චන් වහන්සේම තමන් වහන්සේ විසින්ම ප්‍රශ්නය අහලා කෝච බික්කවේ ආහාරෝ අස්සද්දස්ස කියලා අශ්‍රද්ධාවට මහණෙනි කුමක්ද ආහාරේ සරුවචනාංශේ සඳහන් කරනවා අසත් ධම්ම ශ්‍රවණන්තිස්ස වචනීය අසත් ධර්මයේ ශ්‍රවණය කිරීම තමයි මේ අශ්‍රද්ධාව ඇතිවීමට හේතුව කියලා. ඉතින් අපි දන්නවා මේ ලෝකයේ මේ බුද්ධ කල්පයේ සරුවච්චන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්චාම උන්වහන්සේ ධම්මචක්‍රය පවත්තන. උන්වහන්සේගේ ධර්ම දේශනා මාර්ගයේ ඒ ධර්ම චක්‍රයක් ක්‍රියාවත් කරනවා. ඒ ක්‍රියාවත් කරනකොට ඒ ධර්ම චක්‍රය යටතටපත් වෙන අපිට කියන්නේ ශ්‍රාවකයෝ කියලායි. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අසන්නම් කියන එකයි. සරුවච්චන් වහන්සේ තෙන්දී දේශකයන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ නමක් විදියට පහළ වෙනවා. එතකොට ඒ මිගදායේ ඉසිපතනේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් පටන් අරගෙන ඒ පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඒ පවත්තන ලද ධර්මය අද දක්වාම අවුරුදු 2600ක් අපි සද්ධර්මයේ වශයෙන් පවත්වාගෙන ඉනවා. මේ සද්ධර්මයේ පැවතිල්ල ඉතාමත්ම දුෂ්කර ගමනක්. ලංකාවේ ඒ මාතලේ අලු විහාරේ ඒ ග්‍රන්ථ ආරූඪ කරන තැන දක්වා ඒ নানা ප්‍රකාර දුර්භික්ෂ පැමිණිටි ආසාය වගේ දේවල් ගත කරමින් කටපාඩමින් මේක ගෙනල්ලා ග්‍රන්ථ ආරූඪ කරලා ඊට පස්සේ ඒ ඒ ධර්ම සංගායනාවේදී මේව අසුද්ධ පවිත්‍ර කරගෙන අද වෙනකොට විශේෂයෙන්ම අපිට ඒ ගැන සතුටු වෙන්න පුළුවන් මේ තේරවාද ත්‍රිපිටකය ඍජු බුද්ධ වචනයේ බව මුළු ලෝකෙම පිළිඅරන් තියෙනවා. ඒකට හේතුව මොකද? ඊට පසු කාලීනව මේ තේරවාද බුද්ධ ශාසනයේ දැක්වෙන ත්‍රිපිටකයට අමතරව විශාල රචනාවල් තියෙනවා. සමහර ඒවා කෙලිම බුද්ධ භාෂිතය වගේ සඳහන් කරන සමහර ඒවා බුද්ධ භාෂිතය දෙන අර්ථ කතා වශයෙන්. ඒකත් එක්ක බලනකොට බුද්ධ වචනේ ඊටාම් පොඩ්ඩයි. සංග්‍රහ ග්‍රන්ථත් එක්ක බලනකොට. ඒ සංග්‍රහ ග්‍රන්ථ ඔක්කොම පසුකාලීන විකාශයන් වන අතර ਸਰුවඥ දේශිත බුද්ධ භාෂා pāli තන්තිය වැඩියෙන්ම රැකිලා තියෙන්නේ මේ ථේරවාදය කියලා තමයි බුද්ධාගමට පක්ෂ විපක්ෂ කවුරුත් පිළිගන්න දෙයි. අන්න ඒ කොටසට අපි අපි කියනවා සද්ධර්මයේ කියලා. ඉතින් මේ සද්ධර්මය අකුරක් අකුරක් පාස පදයක් පදයක් පාස වාක්‍ය ඛණ්ඩයක් පාස වාක්‍යයක් පාසා ඡේදයක් පාසා හදාරලා මේක සාමාන්‍යයෙන් කටවචෙන් කියන 84000ක් ධර්මස්කන්ධය කියලා. මෙන්න මේ ධර්මස්කන්ධය අපි තේරවාද ක්‍රමයේ හැටියට සද්ධර්මයේ වශයෙන් උත් එයින් පරිබාහිර දේවල් සද්ධර්මයේ නොවේ විදිහට පිළිඅරගෙන තියෙනවා. මේ සද්ධර්මයට සුභාෂිතය කියලා කියනවා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මුල් කරගත්ත ප්‍රතිපත්තිය මේකෙන් සඳහන් වෙනවා. ඒකෙන් පරිබාහිරව පවතින දේවල් සද්ධර්මයක් අසද්ධර්මයක් වෙන්න පුළුවන් මධ්‍යස්ථ දේවලුත් වෙන්න පුළුවන්. ඒතකොට යම් කිසි කෙනෙක් මේ සද්ධර්මයෙන් බැහැර වෙලා ඒ බාහිර දේවල් වලට හිත යොදන්න යොදන්න වැඩි රුචියක් වැඩි මනාපයක් වැඩි කැමැත්තක් යන්නේ අසද්ධර්මයටයි. මොකද අසද්ධර්මය කාමකෝපය ඇති කරනවා. තමන්ගේ ඉදුරම් පිනවීමට උදව් කරනවා. ඇහැට, කනට, නාසයට, දිවට, කයට අවශ්‍ය කරන කාම අරමුණු ඒ අසත් ධර්ම වල පවතිනවා. ඒ නිසා ලෝකයා ප්‍රධාන වශයෙන්ම කාම ලෝකය ඒ අසත් ධර්ම දේවල් වලට ඇදී යන නිසා සත් ධර්මෙන් තොර වෙනකොට ඉබේම සිදුවෙන දෙයක් තමයි ඒ අසත් ධර්මයට යොමු නැත්තන්ට අශ්‍රද්ධාව පහළ වෙනවා. මේක ලෝකව්‍යාපී ව්‍යසනයක්. එහෙම නැත්නම් වසංගතයක්. අද සද්ධර්මයට විවෘතකම ඇති නැත්නම් සද්ධර්මයට දොර විවෘත වෙච්චි තේරවාදී බෞද්ධයාවත් මේ බව දන්නේ නැති නිසා සද්ධර්මයට නොසලකනවා කියන එකටත් වඩා මේ අසද්ධර්මයට සැලකීම වෙනුවෙන් තම දූ දරුවන් පාවා දෙන හැටි බලනකොට සෝචනීයයි. ඒ සෝචනීය தত্ত্বය යටතදී ඒ කැපී පෙනෙන තැන තමයි හොඳටම කවුරුත් දන්නදී අද අපි මේ ලෝකයේ පවතින යුගයට කියන්නේ තොරතුරු තාක්ෂණ යුගය කියලා. ইনফরমේෂන් ටෙක්නොලොජි එක තමයි අද තියෙන ලොකුම දේ. මේක තමයි ප්‍රධානම වහ. අද උපදින උපදින සෑම දරුවෙක්ම තොරතුරු තාක්ෂණයට තමයි කැප කරන්නේ. ඒකල අපි හිතනවා ඒ දරුවා උසස්ම තැනකට පත්ලා ඉන්නවායි කියලා. නමුත්පත් වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒ තරුණ මනස් අර පරණ තිබුණු අගයන් ආඩම්බරයන් වෙනුවට ඒ අලුත් මත අලුත් තර්ක අලුත් දේවල් වලට යනකොට තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් හෝ පැවතිච්ච සම්ප්‍රදාය සදාචාරය හෝ සද්ධර්මය හෝ විශේෂ විශේෂ තිබුණු සද්ධාව දුර්වල වෙනවා. ඉතින් ඒ වුණත් කමක් නැහැ දරුවට PhD එකක් හම්බ වෙනවා. ඒ වුණත් කමක් නැහැ දරුවට හොඳ රස්සාවක් හම්බ වෙනවා. ඒ වුණත් කමක් නැහැ දරුවට රට යන්න හම්බ වෙනවා කියලා මේ කරන පිදවිල්ල මම හිතනවා අවුරුදු දෙක තුනක් යනකොට තේරෙයි මොකද වෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී මේක පිළිබඳව ඊ타ත්ම අහිංසක ඒ වගේම කාටවත් විරසක නොවන කතාවක් සරුවත් chance දේශනා කළා තියෙනවා ධම්මී වා කතා අරියවතුන් නිභාවෝ කියලා. කරනවා නම් ධර්ම කතාවක් කරන්න නැත්තම් නිස්සද්ද වෙන්නේ කියලා. මේ විකාර වල්බූත දේවල් උඩට තියාගෙන මේ ධර්මයටත් වැඩිය ඒක ලොකුයි කියාගෙන යන්න හදන මේ ගමනේදී අවසාන ඵලය වෙන්නේ සද්ධර්මයේ නෑ සද්ධාව කාබාසිනිය වෙන එකයි. සද්ධාව සෝදපාලුවකට යන එකයි. ඉතින් මේක භාවනා කරන පැත්තෙක් කෙනෙක් බැලුවත් සමාජ විද්‍යාඥයෙක් පැත්තෙන් පොදු ජන විඥානයේ දිහා බැලුවත් දේශපාලනඥයෝ මේ කරන ප්‍රෝඩාවල් දිහා බැලුවත් ආර්ථික විශේෂඥයෝ අපිට කවන ලණු දිහා බැලුවත් මේක වසංගතයක්. මේකට අහුවෙලා ගැලවිච්ච කෙනෙක් හොයන්න බැරි තරම්. නමුත් සරුවච්චන් ආංශිකට වග වෙන්න ඕනේ නැහැ. සරුවච්චන් සවුරුදු 2600 කට ඉස්සෙල්ලා ශ්‍රීමුක දේශනාවක් සඳහන් කළා තියෙනවා. යම් කිසි කෙනෙකුට අශ්‍රද්ධාවක් පහළ වෙලා තියෙනවා නම් ඒ අශ්‍රද්ධාවට හේතුව ඍජු හේතුව ආසන්නව හේතුව අසත් ධම්ම ශ්‍රවණේ. මට මතකයි ඒ වෙසක් බණක වෙන්න ඇති ඒ ලොකු ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ගියව සත වර්ෂයේ පහළ වෙච්ච යුග පුරුෂයෙක් 1901 ඉපදලා 1993 92 අපවත් වුණා. ඒ කාලය තුල මේ ලංකාවේ ථේරවාදී මේ විදර්ශනාව ඉස්මතු කරලා ඒ ගැලවිච්ච තැන ඉඳලා අලුත් පුරුකක් ඇති කරපු යුග පුරුෂයෙක් වශයෙන් තමයි මීත්‍රිකල වැඩ හිටියේ ඒ ශාස්ත්‍රීය ධර්ම දේශනාවක සඳහන් කරනවා අද මේ වෙනකොට ලංකාවේ කොච්චරනම් බණ කියනවද කියලා. කවදාකවත් නැති විදිහට රේඩියෝ එකේ බණ, <clears throat> ටෙලිවිෂන් එකේ බණ, පත්තරවල බණ, නමුත් රටනරක් වෙන හැටි බලනකොට මොකද්ද පටලවිල්ලක් තියෙනවයි කියලා ලොකු සංසේ ස්වාධීන නිරීක්ෂණයක් කරනවා. ඒ ඔක්කොම තියේදී රට යන්නේ අශ්‍රද්ධාව පැත්තට. ඒක හොඳටම තේරිලා එක කෙනෙක් ප්‍රකාශයක් කරලා තිබුණා අපි හොඳටම පින් කරලා ලබනාත්මේ manussාත්ම භාවයක් ලැබුවත් අපිට උපදින්න වෙන්නේ අපේම මිනිබිරියෙක්ගේ බඩේ. දැන් අපේ දෙවෙනි પરම්පරාව දකින්නකොට කොච්චර පිරිහිලා තියෙනවද දෙවෙනි પરම්පරාවේ මිනි මිනිබිරිගේ කියන තුන්වෙනි પરම්පරාවට යන කොච්චර පිරිහෙයිද අන්න එතෙන්ට ගිහිල්ලා උන්දගේ බඩේ ඉපදුනාට පස්සේ අපිට කොච්චර පිරිහිච්ච සමාජයකට සමාජයකටද මනුස්සකමක් ලැබෙන්නේ කිය. සීමාවක් නැති විදිහට පිරිහෙනවා. අශ්‍රද්ධාව නිසා. නමුත් අපිට ඒක බල බල ඉන්න වෙලාවක් නැහැ මොකද මේ සද්ධාව කරන්න ගියොත් ආර්ථිකය හරියන්නේ නැහැ. සද්ධාව කරන්න ගියොත් දේශපාලන වාසි ලබන්න බෑ. සද්ධර්මයේ සද්ධාව කරන්න ගියොත් මේ සමාජික තත්ත්ව ලබන්න බැරි නිසා අසද්ධාවෙන් හරි කමන්නේ අසද්ධර්ම ශ්‍රවණයෙන් හරි කමක් නැහැ. ඔය අවශ්‍ය කරන්නා වූ ආර්ථික දේශපාලන සමාජික තත්ත්ව ලබා ගන්න අපේ මේ දෙවෙනි પરම්පරාව පුදන පිදිල්ල නැත්නම් දෙවෙනි પરම්පරාව කැප කරන හැටි දිහා බලනකොට අපේ પરම්පරාව මේ දැනට ජීවත් වෙන પરම්පරාව ඉතාමත්ම තීර්ණාත්මක තැනක ඉන්නේ. මොකද නොබෝ කලකින් තේරෙන්න පටන් ගනි මේ අද තියෙන ව්‍යසන රැල්ලට අද තියෙන ලෙඩ රෝගවලට අද තියෙන මේ න්‍යාය පත්‍රවලට ප්‍රෝඩාවලට ප්‍රධානම හේතුව තොරතුරු තාක්ෂණය. ඒක පේන්නේ බොහෝම සාධාරණ හරියටම මේ විශ්ය ගමක් කරලා ඒ ගම ඇතුලේ ඔක්කොමලා සම්බන්ධ කරලා තොරතුරු දෙන්නේ අපි කියවට මොකද කවම කවදාකවත් ප්‍රවෘත්ති වල ඇත්ත කියන්නේ කියන හරියක් කියන්නේ පච. අතේ පැලෙන්න පච කියනවා. අංගී පාර ගිය වෙලාවදී රටකදී එක මහත්ෙක් මට පෙන්නවා ඒ තොරතුරු නිවේදකයන් පච කියනකොට ඇස් පැංගිරි මිරිකෙන හැටි. වෙනමම ෆිල්ම් එකක් හදලා තියෙනවා. ඒ කියන තොරතුරු කියන එක නම් හොඳටම දන්නවා මේ කියන්නේ බොරුවක් කියලා. ඒකට කැමරාව දිහා බලාගෙනකොට ඇස් වලින් නිකන් පැංගිරි මිරිකෙනවා. කෙලින් බලාගෙන කියන්න බෑ මොකද බොරු කියන බව දන්න. මෙන්න මේ වගේ தත්ත්වයක් තීති සරුවච්චන්නාචේ කිසි දෙයකට වෛර කරන්නේ නැතුව කිසි දෙයකට රිදවන්නේ නැතුව කියනවා යම් වෙලාවක අසද්ධාවක් පහළ වුණා නම් අසත් ධර්ම ශ්‍රවණය නිසා වෙලා තියෙන්නේ මේ අසත් ධර්ම ශ්‍රවණය කියලා කියන තොරතුරු තාක්ෂණ කියන එක මම කියාපු එකක්. හුඟ දෙනෙක් හිතනවා මේ තොරතුරු තාක්ෂණය බුද්ධ ධර්ම දිනු කරන්න පුළුවන් කියලා. ඒක කවදාකවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය නෙවෙයි බුද්ධ ධර්ම දියුතු වෙන්නේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවයෙන්. දන්නා කෙනෙක් තමා කෙරෙහි ශ්‍රද්ධාවෙන් සීල සමාධි ප්‍රඥා පුරමින් ප්‍රතිපත්ති පුරණ එකනට ළඟ තියාගෙන කියලා දෙනවා. ඒ ඇත්තත් මේ මට්ටමයි කියන්නේ මේ බණ ඇහෙන බණක් නෙමෙයි අහන්න ඕන බණක් මේ හම්සෝ මටමයි කියන්නේ කියලා ඉතාමත්ම සද්ධාවෙන් කියනකොට sannivedanayak සිද්ධ වෙනවා. එහෙම නැතුව අනික් තොරතුරු තාක්ෂණ කොයි එක කෙරුවත් ඒ හැම එකකින්ම අසද්ධාාවක් ප්‍රකට වෙනවා. ඒක නිසා යම් වෙලාවක අපිට පිළිතිබුණා නම් සවැත්තුර ජේතවනාරාමේ සරුවචන් වහන්සේ ඉදිරිපත් වෙලා උන්වහන්සේගේ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් ඒ බණහඬ මම හිතනවා අපිට මේට <coughs> මේට වැඩි බොහොම සද්ධර්මයේ සමීප වෙන්න ඉඩ තිබුණයි කියලා. ඉතින් අපි පුළුවන් තරම් ඒ ක්‍රමයටම කිට්ටුව තියාගෙන වන භාවනා කරනකොට පුළුවන් තරම් මේ තොරතුරු තාක්ෂණයෙන් අයින් කරන්න හදනකොට හුඟ දෙනකොට ප්‍රශ්නයක් වෙනවා මොකද මේ තොරතුරු තාක්ෂණත් එක්ක වෙච්ච තරහ. ඇයි මේ ටෙලිෆෝන් පාවිච්චි කරන්න එපයි කියන්නේ? ඇයි මේ පත්‍ර බලන්න එපයි කියන්නේ? ඇයි මේ රේඩියෝ අහන්න එපයි කියන්නේ? ඇයි ටෙලිවිෂන් ගන්න එපයි කියන්නේ කියලා අහනකොට ඒගොල්ලෝ හිතන්නේ මේ මේ හානමිටි යුගයට ගෙනියන්න හදනවා අපි. හරිනම් මේ බුද්ධ ආගම ඇත්තනම් හරිනම් මේ ප්‍රතිපදාව හරිනම් ටෙලිවිෂන් බල බල නිවන් දකින්න බැරිද? පත්‍ර බල බල බැරිද? රේඩියෝ ආමින් බැරිද? සෙල්ෆෝන් පාවිච්චි කරන මේ බැරිද කියලා ඕන තරම් කියන්න පුළුවන්. නමුත් හොන්තට මතක තියාගන්න කිරි ගොමයි දෙක එකට දාන්න බෑ. කිරි මුත්‍රායි දෙකත් එකට දාන්න බෑ. කොච්චර කිරි පිරිසිදු වුණත් ඒ වැස්සිගෙන් මහම්බෙන්නේ ගොම කඳුලක් වැටිච්ච ගමන් ඉවරයි. ඒ වගේ මේ සද්ධර්මය සහ අසද්ධර්මය කියන දෙකට එකට යන්න බෑ. ඒ නිසා සද්ධාව නැති වෙලා තියෙනවනම් අසද්ධර්ම ශ්‍රවණය නිසායි අද මුළු ලෝකෙම හේතුරුසු තාක්ෂණය කියලා කියන සම්පූර්ණෙම කියනවනම් මේ මනුස්ස මනස කාමයට ඇදලා දාන යහ ධර්ම සම්‍යක් ධර්ම වලින් ඇඟට නොපෙනෙන්න මුහා කරන බයලජ්ජ විලිසංගේ නැති කරන ප්‍රධානම ක්‍රියාවලිය. කවුරුවක්වත් ඒක දන්නේ නැහැ. උඟ දෙනෙක් හිතන්නේ ලොකු ටෙලිවිෂන් එකක් ගෙදර තියෙනවනම් උඟ පොහසත්කමක් කියලා. ඒ වගේම ටෙලිවිෂන් එකේ channels ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න තාක්ෂණයේ දියුණුවයි කියලා. හැම කෙනෙක් අතම සෙල්ෆෝන් එකක් තියෙනවනේ. හැම තැනම වීඩියෝ කැමරා එකක් තියෙනවනේ. හැම තැනම රේඩියෝ තියෙනවනේ. දැන් දියුණුවයි කියලා. දියුණු වෙනවා මේ සැලසුම් හදන කට්ටිය. එමිසුම් ලේච්චයි. එමිසුම් ගා කිසියම් ශිෂ්ටාචාරයක් ඕනේ ඒගොල්ලන්ට ඕන තියෙන පාලන ශක්තිය පමණයි. ඉතින් මේ හැදෙන සාරම් પરම්පරාවල් සේරම මෙතරතුරු සාක්ෂියෙන්ද ගත වෙලා නැතු වෙලා ඒකෙම රසවල් බලාපොරොත්තු වෙමින් ඒකෙම ඩිග්‍රීස් බලාපොරොත්තු වෙමින් ඒකෙම PhD බලාපොරොත්තු යන ගමන වැඩි කල් දුවන්න බෑ. ඒක කඩාන වැටෙනවා. අපි ඉන්නේ අන්න ඒ પરම්පරාව. අද මේ අපි ඉන්නේ ඒ කඩා වැටෙමින් තියෙන දැනක නමුත් අපිට තාම පේන්නේ නැහැ දියුණුවයි සම්මත රටවල් වල ඒක පැහැදිලිවම සිද්ධ වෙලා තියෙනවා ආණ්ඩු වෙනස් කරන්නේ පත්තර කරන්න බැරි එකම දේ තමයි ජනමාධ්‍යයට මේ ගෑණියෙක් මිනිහෙක් කරන එක. අනික සේරම කරලා තියෙනවා. ඕනම දෙයක් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අනේ එවැනි ලෝකයා නොමග අරින සද්ධර්ම සාගරයක සරුවචනාංශයේ පෙන්නන මේ අසත් ධර්ම සාගරයක සරුවචනගේ ධර්මය හුඟ දෙනේ සලකන්නේ යල්පැනලා ගිය ඕකේටි අර වයසට ගියාම පවතින්න ඕන නිසා පන්සලේ පුස්කොළ පොතේ අල්මාරි තිබුණට කමන්නේ නමුත් එදිනෙදා අපිට අවශ්‍ය කරලා තියෙන අද උණු උණු තොරතුරු ටික තමයි. ඒ තොරතුරු වෙනුවෙන් තමයි සියල්ලම සැදී පැහැදී කටයුතු කරන්නේ. ඉතින් එවැනි තොරතුරු තෝගයක් ඔළුවේ දාගත්ත කෙනෙකුට භාවනාවක් හරියයි කියලා හිතන්න අමාරුයි. ඒක නිසා 1956 ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා ව්‍යවස්ථාව හදනකොට අපේ ලොකු සංසි ව්‍යවස්ථාවක් අතුල් කරලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ඉතින් එතකොට පේන්නේ නිකන් අපිට තියෙන මානව අයිතිවාසිකමක් නැති කරනවා වගේ. මුතුනාචි දන්න නිසායි කියන්නේ මේ අසත් ධර්ම ශ්‍රවණයේ තියෙන තාකල් කිරි ගොම භාජනයකට කොච්චර කිරි දෙව්වත් ගන්න දෙයක් නැහැ. ඒක නිසා මේ වගේ තැනකට ඇවිල්ලා සුමානයක් ගත කරනකොට පත්තර නොබලා සිටීම ගුවන් විදුලි යන්ත්‍ර නාහා සිටීම ටෙලිවිෂන් නොබලා සිටීමෙන් විශාල කුසලයක් සිද්ධ වෙනවා කියලා මම ප්‍රකාශ කරනවා. ඉතින් ඒ ජීවිතේ සමහරුන්ට ටිකක් කොනෙන් අරින් මෙන් ටිකක් කතා බතා කරන්න, පත්‍ර කැලක් බලන්න ආශාව පහල වෙනවා සාධාරණයි. මොකද ජීවිතේ පුරාම කෙරුවේ ඕකමනේ. මට මතකයි මේ හිටියා විල්සන් කියලා ඒ මේ දුම්ගන්නා පැත්තේ දරුවේ පාසක මාත් එක්ක ඇත්තටම පැවිදි වෙන මට්ටමේ මගේ හිටියේ විඳ ගත්තාම පැය 5ක් විතර භාවනා කරන්න පුළුවන්. නමුත් ඉතින් යාගේ අම්මගේ ආසනීය තත්ත්ව නිසා උපස්ථානෙට ගියා බැංකුවේ තියෙන මුදල පොලියෙන් අරගෙන අම්මට උපස්ථාන කරන්න ඕනේ කියලා අසනීපයි කියලා. ඊට පස්සේ ගියාට පස්සේ අර කරන උපස්ථානෙන් අම්මට බොහොම සුව වෙන්න පටන් ගත්තා. පුතාම කරන උපස්ථානේ අනික සහෝදර ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. ඊට පස්සේ මට ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක මගේ භාවනාවට වැඩිය මම ලොකුට සලකනවා. අම්මාගේ අම්මා මම මම උපස්ථාන කරනකොට සුව වෙනවා. කියලා මම කෝ ඒකට කමන්නේ. ඒක ඉතින් කිසි කෙනෙක් දොස් කියන්නේ නැහනේ. අම්මට නෙමෙයි කරන්නේ කරපන් කියලා. ඊට පස්සේ ආයෙසරයක් ආවා ආයෙසරයක් ආවා කීප වතාවක් ආවා. ආවට පස්සේ මම වා දැන් පාසකවත් මෙහි භාවනා මධ්‍යශාලාවේ පැය පහක් එක දිගට භාවනා කරමින් කි සම්පූර්ණයෙන්ම ලෝකෙන් වෙන් වෙලා ගත කර උපාසක මහත්තයා දැන් රටට ගිහිල්ලා මේ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට මොකද්ද தත්ත්වය කියලා. අනේ ස්වාමීන් වහන්සේ මම මේ කියන්නේ දැන් අවුරුදු 7-8කට ඉස්සෙල්ලා අනේ ස්වාමීන් වහන්සේ රටේ தත්ත්ව නම් ගණ්ඩ දෙයක් නෑ පුදුමාකාර බඩු ගණන් දවසින් දවස දවසින් දවස බඩු ගණන් යනවා. නිසා මිනිස්සු අතර කිසිම විශ්වාසයක් මොකක්වත් නෑ අම්මා අප්පා හරි කමන්නේ සූර කඩා වඩාගෙන කණ එකක් තියෙන්නේ. නමුත් මේ එකයි සතුටකට තියෙන්නේ මේ පත්‍රයේ බලපුවාම hina කාලා ජීවත් වෙන්න පුළුවන් කව ඒ නිසා බත් නොකෑවත් මිනිස්සු හැම කෙනාම පත්‍රය බලනවා කියුවා. ඒකෙන් තමයි කිව්වා ජීවත් වෙන්නේ. ඒ ධර්මතම අපි අද මේ තොරතුරු තොගේ ප්‍රවෘත්ති තොගේ නැතුව ජීවත් වෙන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ සද්ධර්ම ශ්‍රවණයකට යනකොට මේකෙන් අයින් වෙන තරමට සද්ධර්ම ශ්‍රවණය සිද්ධ වෙනවා. ඒ වගේම මේ අසද්ධර්ම ශ්‍රවණියට යන්න යන්න යන්න කරපු භාවනා සතිය සමාධිය කල්යනා. මේ නිසාමයි සරුවත් chance දේශනා කළ තියෙන්නේ ධම්මී වාකතා ආර්යෝවා තුන්නී භාව. කරනවන ධර්ම කතාවක් කරන්න නැත්නම් ආර්යෝ තුෂ්ණී භාවයටපත් වෙන්නේ කියලා. එදී අපිට මේ ජනමාධ්‍යයෙන් කියන ආර්ය තුෂ්ණී භාවය කියලා කියන්නේ පසුගාමි ගමනක්. එහෙම නෙවෙයි අපි හැම කෙනාම ඒ එකට බැඳිලා ආලිංගන පාමින් අල්ලාප සල්ලාව ගත කරන ජීවිතය තමයි සමාජ ජීවිතය කියන්නේ කියලා අපිට ඒගොල්ලම හදලා දෙනවා න්‍යාය පත්‍රයක් අපි ඒ න්‍යාය පත්‍රයට වැඩ කරන එක තමයි කරන්නේ නිසන් වනේ ඇවිල්ලා දැන් මම අවුරුදු 22ක් විතර වෙනවා. පත්‍ර බැලුවේ නැහැ කියලා මොනම අඩුවක්වත් මට වෙලා නැහැ. රේඩියෝ නැහුවයි කියලා මොනම අඩුවක්වත් මට දැනෙන්නේ නැහැ. ටෙලිවිෂන් බැලුවේ නැහැ කියලා මොනම අඩුවක්වත් වෙලා නැහැ. මම කියනවා ඕගොල්ලන්ටත් වැඩිය මම සජීවීව ගත කරනවා කියලා. ඉතින් ඒ නිසා මේ දරුවෝ ගැන සලකලා තම තමන් හදා වඩාගත්ත මේ සත්‍ය සමාධිය ගැන සලකලා කරුණා කරලා අවදිමත් වෙන්න මේ අසත් ධම්ම ශ්‍රවණය ගැන කතා කරනකොට අසත් ධම්ම ශ්‍රවණේ ප්‍රධානම පිළිකාව තමයි මේ තොරතුරු තාක්ෂණය අනිත් එක තමයි මේ එකිනෙකනා දැකපුවාම මේ කරන අල්ලාප සල්ලාප සම්පප්පලාප ඒවදියා පොඩ්ඩක් අහගෙන ඉන්න ගතයුතු හරපද්ධතියක් තියෙනවද කියලා ඔය කට උල් කර කර නොකිය බැරුවට කතා කර කර හිටියට අවසානයේ සිද්ධ වෙන්නේ එක්ක රාග එක්ක ද්වේෂ එක්ක මොහේ අවසන් එකයි. ඒක නිසා භාවනා කරන පේශක නම් හිස්සචන කතා කරනවා කියන කතාවේදී තව කෙනෙකුට කතා නොකර සිටීමෙන් තමන්ගේ සතිය සමාධිය දිනු වෙනවා විතරක් නෙවෙයි මේ අහන මනුස්සයටත් අනුකම්පාව සිද්ධ නැත්නම් ඒ මනුස්සත් හුමිටි දෙන්න එපා. ඒ මනුස්සත් හුමිටි දුන්නාට පස්සේ ඒ මනුස්සත් අර කක්ක ගොඩේම තමයි. නමුත් මේකේ පේන්නේ මේ එකිනෙකන තරහ වෙලා ඉන්නවා වගේ කොහොම බුම්මගෙන ඉන්න මොකටද ඒ අපේ ගුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ එක දවසක් කැනඩාවට ගිය වෙලාවේදී ඒ කැනඩාවේ භාවනා මධ්‍යස්ථානයක් නැතුව කතෝලික පල්ලියක් ගත්තලු කතෝලික පල්ලියකට සල්ලි ගෙවලා භවනා මධ්‍යස්ථානය කරලා ඉතින් ඒ පොරොන්දු වෙච්ච ගාන ගෙවලා තියෙනවා. ගෙවලා ඊගාව අවුරුද්දෙත් ස්වාමීන් වහන්සේ වඩනකොට අර සංවිධායකෝ ගිහිල්ලා ඇව්වලු අපි ගිය පාර මෙච්චරක් අපේ ශාලාව ගත්තා අපිටත් ඒ කාලේ මේ තව දවස් 10ක් දෙන්න බෑ. ඊට පස්සේ කළු ඔය කණ්ඩායමට දෙන්නේ නැහැ කිව්වා. එදින සංවිධායකවල අනේ අපි මේ ඒ හිටපු දවස් 10 අපි අරින් හානියක් සිද්ධ වුණාද ප්‍රතිපත්ති කැඩුනද මොන හරි අපේ අතින් වැරද්දක් වෙලාද ඇයි අපිට එහෙම කරන්නේ නැහැ නේ කතා කරන්න දෙයක් නැහැ ඕගොල්ලන්ට දෙන්නේ නැහැ. ත්‍යාරිකොල්ල අපි බැගෑ වෙනවා අපිට වෙන තැනක් නැහැ බොහොම විවේකයි මේ තැන ඒක නිසා අපිට දෙනව නම් අන්‍යාගමික දෙයක් වුණත් අපි කරන්නේ භාවනාවන කමන්නේ. ඒක හොඳටම සමීප වෙලා අහන්න කිව්වලු අපි බලාන හිටියයි කිව්වලු ඒ දවස් 10 ඇතුළත එකිනෙකා කිසි කෙනෙක් කතා කරේ නැහැ කිව්වලු. ඒක නිකන් ම්ලේච්ඡ වැඩක් කිව්වලු. වැද්දවත් මේ දේ කරන්නේ ඔය හැම බුම්මගෙන ඉන්න කට්ටියට අපි කැමති නෑ. අපි කැමති දෙන්න මේක බොහොම සතුටින් සමාදානෙන් ඉන්න කට්ටියට කියලා. එතකොටලු තේරෙන්නේ සංවිධා ඊට පස්සේ කියවලු මේක මට කියන්න බැරි වුණා. අපි පොරොන්දුවක් ගන්නවා භාවනා කරනකොට කතා නොකර ඉන්න. ඒ නිසා ඕගොල්ලත් එක්ක තරහින් නෙවෙයි ඒක කෙරුවේ. අපි සාර්ථක භාවනාවක් ගත කරා. ඒක මේ කෙනහිල්ලක් නෙවෙයි කියලා. අර මනුස්සෙන්ට අදාහ ගන්න බැරිලු මෙවුවා ප්‍රතිපත්ති කියලා. හොඳටම කරුණු ගන්නවට පස්සේ ශාලාව ගන්න පුළුවන් උනායි කියලා තියෙනවා. කැනඩාවේ නෙවෙයි ලංකාවෙත් ඔච්චරයි. ලංකාව වුණත් භාවනා කරත් කචුකුචු ගානක තමයි කරන්නේ. නොකර ඉන්නත් බෑ එකක්. අනිත්කෙන් මේක නොකර සිටීමේ ලැබෙන ආනිසංස මොන්නම තාලෙකම හිතා ගන්න බෑ. එනිසා අඩු ගානේ භාවනා කළා හරි ගියාම ගෙදර කට්ටියට ටෙලිෆෝන් කරන්න හරි හිතෙනවා. එහෙම නැත්නම් භාවනා වැරදිච්චාම ළඟ ඉන්න භාවනා නොකරන පිස්සෙක් එක්ක කතා කරමින් ඉඳ හරි හිතෙනවා. ඉතින් මේ සෑම දෙයකින්ම වෙන්නේ මොකද්ද? අර අසත් ධර්ම ශ්‍රවණයට ආහාර සැපේනවා. ඉතින් ඒක වෙන්න වෙන්න වෙන්නේ මොකද්ද? මේ නිති පවත්වාගෙන යන භාවනා ජීවිතයක් කරගෙන යන්න බැරි අශ්‍රද්ධාව මතුවෙනවා. ඒ නිසා සරුවචනාංශේ දේශනා කරනවා පංචෛ භික්කවේ ආනිසංසා ධම්මස්සවණි. මහණෙනි ආනිසංස පහක් තියෙනවා ධර්ම ශ්‍රවණයක් කෙරුවොත්. අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජ්ජු කරෝති චිත්ත මනස පසීදති. බණක් අහනකොට නාහපු තොරතුරු වගේක් Tamanට ලැබෙනවා. ඒ වගේම කලින් අහලා අතනින් මෙතනින් තේරිච්ච දේවල් හොඳට පිරිසුදු වෙනවා. ගිය පාර අහනකොට හරියට අහුවෙච්ච නැති දේවල් දෙවෙනි සැරේ අහනකොට හොඳට පිරිසිදු වෙනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති. අහපු දේ හොඳට පිරිසිදු වෙනවා. කංකං විතරති. මේ ධර්මය කියලා කියන්නේ මොකද්ද? ප්‍රතිපදාව කියලා කියන්නේ කොහොමද? මේ සුත්තමේ ඥානය කොහොමද? චින්තාමේ ඥානයට තුඩු දෙන්නේ? මේ චින්තාමේ ඥාන ආවට පස්සේ භාවනා කරන්න හිත දෙන්නේ කොහොමද? භාවනා හරියන්නේ කොහොමද? ඔක්කොම හම්බ නිසා සැක සංකාවක් තිබුණා අනි අපි මේ පස්පව් කරන අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉන්නේ අපිට හරියයිද මේ භාවනාවක් අපිට පුළුවන් වේද සද්ධර්මයක් අහන්න කියලා තිබුණා නම් සැකයක් හරියට බණක් අහනකොට දුර වෙනවා තිබුණු සැක අයින් කරලා අපි බුද්ධෝත්පාද කාලෙකයි මේ ජීවිතය ගත කරන්නේ. අපිට මනුස්ස උතුම් වූ මනුස්සාත්ම භාවයක් ලැබිලා තියෙනවා. අපිට ඇහ කන දිව නාසය කියන මේ ඉඳුරන් පිහිටලා තියෙනවා. ධර්මියක් ලෝකේ තියෙනවා. පැවිද්දක් කියලා එකක් ලෝකේ තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කියලා එකක් තියෙනවා. ඒ දේ තමයි බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා දුර්ලභයි කියලා කියන්නේ tie දුර්ලභ සේරම මයි ළඟ තියෙනවා නේද කියලා. බණක් අහනකොට තිබුණු සැක නැති වෙනවා. එහෙම නැත්තම් හිතෙන්නේ ඇතෙක් හම්බුණත් හෙන්දුව නැහැ කියන කතාව විතරයි. අපිට ඔක්කොම තිබුණ මට අල්ලපු ගෙදර තරම් ලොකු ටීවී එකක් නැහැ. අපිට හොඳට කකුල් තිබුණට ඒ අවශ්‍ය කරන විදිහේ මොහොතේ සෙරපු කුට්ටමක් නැහැ. එහෙම නැත්තම් මට හොඳට ඇස් ත්‍රිබුණට ගාන්න අඳුන්නේ නැහැ. ඔන්න වගේ නැති කුණකට හැප්පෙන එකම තමයි කරන්නේ අසත් ධර්ම ශ්‍රවණේ. ධර්ම ශ්‍රවණේදී පෙන්වන්නේ මේ ලද බුද්ධ ශාසනය තරම් වටින එකක් නැහැ. මේ ලද මනුස්සාත්ම භාවයේ තරම් වටින එකක් නැහැ. ඒ මනුස්සාත්ම භාවෙත් ඇහැකන දිවනාසයේ අංග පුලාවක් සහිතව ජීවත් වෙන තරම් වටින දෙයක් නැහැ. බණක් අහන තරම් වටින දෙයක් නැහැ. කල්යාණ මිත්‍යාශ්‍රය තරම් වටන දෙයක් නැහැ. පැවිද්ද නැත්නම් පැවිද්ද දකින්න හම්බ වෙන තරම් වටන දෙයක් නැහැ කියලා මේ දැනටමත් අපි ඉන්නේ වටිනා තැනක කියලා අර ජීවිතේ සන්තුෂ්ටි කරගතියක් ඇති කරලා දෙනවා. තොරතුරු තාක්ෂණික අද්දාකවත් ඕක කරන්නේ. ඊ ගාවට එන්න තියෙන සැප පිටුවෙන් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පතුරුන එකයි කරන්නේ. ඒ නිසා මේ සැක සංකා දුරු වීම බණ අහනකොටම සිද්ධ වෙනවා. ඊ වගේම දිට්ඨිං යුජ්ජ කරයති. අපි ළඟ තියෙන විවිධාකාර උච්ඡේද ශාස්ත්‍රත ආදි වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් සඳහන් කරන විවිධ දෘෂ්ටි එනතන් මේ mati බමුණු mati බණහන කොට අහන කොට අහන කොට අර ධර්ම ගෞරවය නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දුර වෙන්න පටන් ගන්නවා. එක දවසින් එක බණකින් එක රැයකින් නෙවෙයි නිතර නිතර බණ අහනකොට සිදු වෙනවා. ඉතින් මේ ඔක්කොම ඇඟ ඇතුලේ, సంతානය ඇතුලේ, ජීවිතය ඇතුලේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික සිදු වෙන දේවල්. ඒකෝක නැතත් බණක් හරියට අහනකොට සද්ධර්මයක් අහනකොට චිත්ත මනස පසීදති. Tamange හිත මනස පැහැදිලි බවටපත් වෙනවා. මේ ලාභයකට සත්කාරයකට කරන වැඩක් නෙවෙයි. අපි ළඟ තියෙන මේ මෝහය දුරු කිරීමට, අවිද්‍යාව දුරු කිරීමට, නීවරණ දුරු කිරීමට, ත්‍රිවිධ දුෂ්චරිතයන් දුරු කිරීමට, ඉන්ද්‍රියන්ගේ අසංවර භාවය දුරු කිරීමට අසති අසම්පජඤ්ඤය දුරු කිරීමට, අයෝනිසමනසිකාරය දුරු කිරීමට, අශ්‍රද්ධාව දුරු කිරීමට ආදී වශයෙන් මේ බණ කියන්නේ කියලා නිකන් ලුණු කිඩික පොත්ත ගලවන්න වගේ ගොරෝසු ගොරෝසු කට කපලා අඩියට යනකොට ඉබේම පැහැදීමක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ ධර්ම ශ්‍රවණී ආනිසංශ පහක් මේ විදිහට දේශනා කළා කියලා. ඉතින් එදා මෙදා අවුරුදු 2600 දිගටෝම මේ ධර්මයේ පැවතුනේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ ක්‍රමයට. ඒ ධර්මයේ යම් වෙලාවක ස්වකහාත ගුණය මතුණා නම් ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණම් කියන විදිහට බණක් හරියට ඇහුණා නම් ඒ මිනිස්සයාගේ ශ්‍රද්ධාව මතුවෙනවා විතරක් නෙවෙයි ශ්‍රද්ධාව ඊගාට කුසල ඡන්දයක් දක්වාම දියුරු කරනවා. මේක දීර්ඝ ක්‍රියාවලියකින් සිද්ධ වෙන්නේ ධර්මයේදී වෙන්නේ ඉස්සල්ලාම චිත්ත මනස පසීදති කියලා ප්‍රසාදය පහළ වෙනවා. ඒකට අපි ශ්‍රද්ධාව කියලා කියනවා. අධානසුළු ගතියක් පහළ වෙනවා. අපි මේ අධාන ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව තියේදී ඇදහිය යුතු ශ්‍රද්ධේය වස්තු තියෙනවා ලෝකේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ සහ මේ සීලය වගේ දේවල්. ආන්නේ මේ ඇති වෙන ප්‍රසාදය හරිනම් ශ්‍රද්ධාව ඇති වුණා නම් වෙත එළඹීම පහළ වෙනවා. ඒ බණහාපු කෙනා ළඟ නැවත නැවත යන්න හිතෙනවා සද්ධා ජාතෝ උපසංකමති කියලා චංකි සූත්‍රයේදී සරුවත් chance දේශනා කරනවා. උපසංකමණය කරන කෙන වෙත එළඹීම සිද්ධ වෙනවා. සද්ධා ජාතෝ උපසං උපසංකමන්තෝ පෛරුපාසිත පස්සේ බලනවා මේ මිනිස්යා මේ ලස්සනට බණ කිව්වට මේ දේ කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේ නිකම්ම නිකං දක්ෂ කතිකෙක් විතරද කියලා. එනිසා ගිහිල්ලා පෛරුපාසනය කරනවා. පෛරුපාසනය කියලා කියන්නේ ඇහි හොඳයිකම් පවත්නවා. ගිහිල්ලා බලනවා. කරන දේ කියන කියන දේ කරන කෙනෙක්ද කියලා. පෛරුපාසන්තෝ සෝතං ඕදාතියේ ආශ්‍රය කරන ගමන් කණ යොමල බලනවා මේ මනුස්සයා කුමන ධර්මයක් දේශනා කරන කෙනෙක්ද කාගේ ශාස්ත්‍රුත්වයට වැඩ කරන කෙනෙක්ද කියලා කන යොමාගෙන ඉනවා. ඒකටම ගියා කියන්නේ නැහැ. මම බණ අහන්න ආවා, බණ ටිකක් කියන්න කියන්නේ නැහැ. මං ආවා ස්වාමීන් වහන්සේ දර ටිකක් හොයලා දෙන්නද, වතුර ටිකක් ඇදලා දෙන්නද? කොහොමද ස්වාමීන් වහන්සේ හරි මේ කියලා වටෙන් ගොඩෙන් වහලා. එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හැසිකියාව කොහොමද? ධර්මදේශනා ධර්මාසනේ ඉන්නකොට හැසිරීම කොහොමද කියලා හොඳට කල්පනා. මට මේ කියනකොට හොඳ සිද්ධියක් මතක් වෙනවා. අපේ ඔය නිල්ලම් භාවනා මධ්‍යස්ථානය ඇති කරපු මහත්තයා මට කිව්වා. ඒ මහත්තයා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා මේ මාස තුනේ නිවාඩු ඉවර වෙලා යන්න ඉස්සෙල්ලා අම්මා ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට කියලා හිට දරුවා ඉස්කෝලේ යන ඉඳලා බණක් කියවවලු. ඉතින් ඒ පොඩි යන්තම් තේරෙන වයසේ. ඉතින් ඒ පාවඩේලලා මුතු කුඩයට බෙර ගහලා ඉතින් පන්දම් පත්තු කරන හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් බොහොම කරු සරුවට මනක් කියලා ගිහලා ඉතින් මෙයා ඉස්සරහා වාඩි වෙලා බණ ඇහුවලු. බණ ආලිවල ඉතින් ඒ දරුවට අර වස්තුස් යන්ටයි ඉගෙන ගන්න සාර්ථක වෙන්නයි ඉතින් බණක් කියලා. ඊට පහුවෙන්ද අම්මා කිව්වලු දැන් ඔබ යන්න ඉස්සලා ගිහලා හාමුදුරන් කියලා වැඳලා වරින් කියලා. ඉතින් පයින් යන දොර පන්සල ගිහලා බැලුවලු පන්සලේ වෙලාව කවුරක්වත් නැතිව. දොරවල් වහලලු බලනකොට නමුත් මැද මිදුලේ සද්ද ඇහෙනවලු. ඉතින් හිතවල ආමතුරෝ ඉන්නව ඇති කියලා දොරට තට්ටු කරවලු කතා කරන්න ඇති. දෙසරයක් ඇහුවලු නෑ. තුන්වෙනි සැරේ කහන කවුද කියලා ඇහුවලු. ඒක මම මේ අහවලාගේ පුතා. ආ පොඩ්ඩක් හිටපන් දරුවා කියලා. ආමතුරෝ එළියට එනකොට මැද මිදුලේ ආමතුරෝ ඇඟ පුරාම මඩ ගාගෙන අත් දෙකෙත් මඩ කකුල් දෙකෙත් මඩ වැඩේ නතර කරන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ ආසනේ ගත්තලු. මොකද ඔබ ආවේ කියලා වැරදිස් කළා අම්මා කිව්වා මේ ඉස්කෝලේ යන්න ඉස්සලා වැඳලා යන්නයි කියලා. අනේ දරුවා මම මේ බර වැඩක හිටියේ මේ බලාපන් මේ අපේ පන්සලට මෙච්චර කුඹුරු තියෙනවා. ඒවා මේ අඳ ගොවියන්ට දුන්නාට පස්සේ මේ මිනිස්සු මේ මට ඌව කුඹුරු මැන මැන ඉන්න බැරි නිසා අර පිට කාටෝ පිටින් මඩ පිටින් වී ටික තේරම ගෙනත් දාලා ගියා. දැන් මේක කවුරුවක්වත් නැහැ නෝ. ඉතින් මම මේ වේලනවා මැදට වෙලා ඉඳගෙන ඉතින් සෑඟ පුරාම මඩ. ඉතින් ඒක නිසා උඹට වන්දනා කරන්න මට සිවුර දාගන්න වෙලාවක් නැහැ. එහෙනම් වැඳලා ඵලයන් කියලා. ඉතින් මූණ දිහා බැලුවලු මේ ඊයේ හවස අර මුතුකුඩ සේසත් යට උජාරුවට ආපු හාමුදුරෝ නේද මේ කියලා. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ යන්දෑමට ඔබ වහන්සේ පිළිබඳ විශාල ගෞරව භක්තියක් ඇති වුණේ නමුත් අද ඉන්න තත්ත්වයේ මටත් වැඩිය බල්ලානේ. අනේ දරුවෝ මේ ඉස්කෝලේ යනවා නම් ඵලයන් මේ උඹට ඕනේ නැති දේවල් මේකේ කිව්වලු. එස් කිව්වා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ අපි ගමේ බන්තලේ හැමතුරු ඉතින් මේ කතා කරනවා කියලා. ඊට පස්සේ කිව්වලු මේ බූදල් අපිට බාර දීලා අපි ආවේ බණක් භාවනා කරන පැත්තකට වෙන්න මෙව්වා රකින්න ගියාට පස්සේ මහා gedaraක වැඩ මෙව්වයි තියෙන්නේ. උඹට ඒවත් තේරෙන්නේ නැහැ දරුවෝ උඹ ගිහිල්ලා අධ්‍යාපනය කරගන්න. ඉතින් මේ මහත්තයා කියනවා ඊට පස්සේ මම කවදාකවත් හාමුදුරුවෝ කෙනෙකුට මේ ඉස්තිර බූදල් දෙන්නේ නැහැ කිව්වා. මොකද මේ ආමදුර කියන ජීවිතය ගත කරන්න බෑ ආමදුරට. මෙව රකින්න ගියා. අන්‍යෝගේ පෛරුපාසණයෙන් අහුවෙනවා මේ ආමදුර කියන දේ කරන කරන දේ කියන ගාති කියලා. අන්නේ පෛරුපාසණයෙන් පස්සේ තමයි කන යොමු කරලා අහන්නේ පෛරුපාසන්තේ සෝතං ඕදාත්. ඔහිත සෝතෝ ධම්මං සුනාති. එතකොට මේ ආමදුර කියන බණ දවල්ට එක බණක් රැට එක බණක්ද? එහෙ නැත්නම් දිගටම එකක් කියනවාද කියලා අහුවෙනවා. එතකම්ම අර තියුණු සද්ධාවේ ಗುಣ විශේෂයක් වෙන්නේ. සුත්වා ධම්මං දහරේති. ඇහිච්ච දේ මේ පත්‍රයේ කියන රේඩියෝ එකේ තියෙන ටෙලිවිෂන් එකේ දේවක් නෙවෙයි මේකේ තියෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන ජීවිතේට අධ්‍යාපනයට හරපද්ධතියක් නම් එයා ඒක දරා ගන්න. මේ හම්දු කියාපු දේ මෙන්න මේකයි කියලා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා අහපු දේ දර හිතේ දරා ගන්න. සුත්වා ධම්මං ධාරිති. දතානං ධර්මණං අත්තං උපපරික්කති. ඊට පස්සේ හාමුදුරගෙන් අයින් වුණාට පස්සේ මේ හාමුදුරෝ කියන දේ කළොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද? සීලවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඔය කියන සමාධි භාවනා කරන්න පුළුවන්ද? ප්‍රඥා භාවනා කරලා විපස්සනා කරන්න පුළුවන්ද? ඕක ගැළපෙනවද කියලා අර අර්ථ ගලපා බැලීමක් කරනවා. මේකට අපි කියනවා චින්තාමය ඥාන කියලා. අත්තං උපපරික්කන්තෝ සති ඡන්தෝ ජායති. අන්න එතනදී තමයි මේ පුරුෂයාට තේරෙන්නේ මේක උත්සාහ කරලා බැලුවොත් හොඳයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ ගුණයක් නැති එකලසක් නැති ප්‍රසාදයක්. එල්ලයක් නැති ප්‍රසාදයක්. කුසල ඡන්දේ කියලා කියන්නේ ඒ දේ කර බලනා තරමට ඇතුලෙන් එන විශ්වාසයක්. අන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වෙන්න තමයි සද්ධර්මයේ උදව් කරන්නේ. නිසා එක සැරයක් හරි සද්ධර්මයක් ඇහුවොත් ඒ මනුස්සයාට කුසල ඡන්දය පහළ වෙනවා මේක ටිකක් කරලා බලන්න ඕනයි කියලා. එහෙම නොවෙනවා නම් එවුව නිකන් බන වගේ මොනවදෝ තමයි. බනක් ඇහුවට පස්සේ මේක මං කරලා බලන්න ඕනේ. මේක මගේ පරම යුතුයකම. ඒ නිසා මට තියෙන ඊට පහඩුක වැඩි තියෙන තැනින් පටන් ගන්න, දන්න තැනින් පටන් ගන්න මම කරන්න ඕනේ කියන කුසල ඡන්දය පහළ වෙනවනම් අපි ඒකට කියනවා සජීවී දහම කියලා. ධර්මයේ ඇති සජීවී භාවය කියලා. ඒ නිසා බණ ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මේ කණින් අහලා අර කණින් යන එකක් නෙවෙයි තියෙන්නේ. නැත්තම් ඇහෙන බණ නෙවෙයි අහන බණෙන් බුද්ධලයාගේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන මට්ටමටෝ දියුණු කරනවා. චින්තාමේ ඥාන මට්ටමෙත් කුසල ඡන්දේ පක්ත්තු කම්මේතා කුසල ඡන්දේ පාරගෙන මේක කර බලන්න ඕනයි කියලා. අන්නේ මේ ගුණය තමයි සවක්හත කියලා කියන්නේ. සක්කාත ගුණය කියලා කියන්නේ ධර්මයේ අහනකොට ඇහෙනකොටම චිත්ත මනස පසීදති. තේරෙනවා මේක නම් නිකන් ඔලුවට උඩින් ගලාගෙන එකක් නෙමෙයි මේක කාගෙන බහින જાතිකක්. එතකොට හිතෙනවා මම මේක කරලා බලන්න ඕනේ ඒ නිසා මේ ධර්මයේ සරුවච්ච දේශිත ධර්මයේ තියෙන ශික්ෂා තුනයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. මේ සීල ශික්ෂාව මම මැරිච්චහම මං වෙනුවෙන් තව කෙනෙක් දාන දීලා පින්පමුණනවා වගේ කවදාකවත් කවුරුත් වෙනින් කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එයින් පල්ලෙහා තියෙන ඕන එකක් ඕන කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් සීල ශික්ෂාවේදී බෑ. ඒ වගේම Tamange ප්‍රිය කෙනෙකුට මට සීල් රැකන්නත් බෑ. එයාගේ සීලෙ මට ගන්නත් බෑ. ඒ නිසා ධර්මයේ අහනකොට තේනවා මේ අමුදරුවන් රකින්න ගමන් මේ රැකී රත්තාවල් වෘත්තීන් කරන ගමන් මේ ඉගෙන ගන්න ගමන් මේ කුබුගවිතං කරන ගමන් මේ කුස්සිය දහසක් සුමේ කටයුතු කරන ගමන් මේ සීලෙ රකින්න බැරි නම් ඒ බණින් ඇති වැඩන්නේ. දැන් මේ ඉන්න ගමන්ම මම මේ මගේ ජීවිතයේ ආදි කල්යාණය වෙන සීලයට අත තියන්න ඕනේ. මේක කවුරුත් මං විනයෙන් කරලා දෙන්නේ නැහැ. මට කරලා මට කාටවත් දෙන්නත් බෑ. බුදුහාමුදුරන්ට මට කරන්න දෙයක් නෑ. ඒ නිසා මම සීලය පිළිබඳව පටිතද කරගන්න ඕනේ. හික්මීමක් ඇති කරගන්න ඕනේ. සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියන විදිහට සිල්පද ඉල්ලගෙන සමාදන් වෙන්න ඕන කවුරුත් ඇවිල්ලා පටවන දෙයක් නෙවෙයි කියලා සීලය පිළිබඳව හෝ ප්‍රසාදයක් පහළ වෙනවා. ඒකට කියනවා ආදි කල්යාණී කියලා. ආදි කල්යෙන් කියන ආරම්භයේදී තේනවා දුස්සීලයි නම් තිරිසන්. දුස්සීලයි නම් මෙලවත් ඉන්නේ අපායෙම තමයි. නමුත් මෙලව ඉන්න අපායේදී තියෙන වාසිය තමයි මනුෂ්‍ය ජීවිතේදී මෙලවදීම ඒක අහලලා අතහැරලා සුසිල්ලත් වෙන්න පුළුවන් දෙයයන්ට පිසිද්ධ වෙන්න අඟුලිමාල චර්ච අපි කියවලා තියෙන හින්දා. දැක දැක ලේ පිට 1000ක් කපපු එක. ප්‍රභාකරන්ලා මුල්ලේ ප්‍රධානම් පෙළේ ත්‍රස්තවාදී. අන්තිමට පැවිදි වුණාට පස්සේ රහත් වුණාට පස්සේ මහේ ශාක්‍ය මහරහතන් වහන්සේලාගේ අතර පළවෙනි අග්‍රගණ්‍ය මහරහතන් වහන්සේ කියලා ਸਰවචනාංශේ විශේෂ ඒතදග්ගපාලියෙන් සම්මාන දුන්නා. සද්ධර්ම ශ්‍රවණේ තියෙන වටිනාකම. ඒ වගේ මිනිස්සෙකුට මේ ජීවිතේ පැත්ත කරලා භාවනා කරන්න පුළුවන් වෙයි. සී සවතියක් පිටවන්න පුළුවන් වෙයි. සමාධියක් ගන්න පුළුවන් වෙයි. ප්‍රඥාවක් ගන්න පුළුවන් වෙයි කියලා මොනම නාතටවත් කල්පනා වෙන්නේ නැහැ. ඇත්ත එක වහගත්තොත් පේන්න ඕනේ ලේ තමයි. ඇත්ත එක වහගත්තොත් පේන්න ඕනේ පණ අදින මිනිස්සු තමයි. එහෙම වුණා ඇත්තටම අඟුලිමාලට එහෙම වුණා. ඒ වුණත් සරුවචනංශය අතහැරියේ නැහැ. සද්ධර්ම ශ්‍රවණයක් සිද්ධ වෙනවනම් ආදී කල්යාණයෙන් පටන් ගත්ත එක නම මජ්ජේ කල්යාණයටපත් කරනවා මජ්ජේ කල්යාණය කියලා කියන්නේ සමාධි භාවනාව. ධර්මය ආපු නැති කෙනා හිතන්නේ භාවනා කරන වෙනම සත්තු జాතියක් ලෝකේ උපදිනවා. ඒගොල්ලෝ භාවනා කරලා නිවන් දකිනවා. අපි ඒ සත්තු ගණයට වැටෙන්නේ. අපි වෙනම සත්තු జాතියක් කියලා. පැවිදි වෙන්නම කියලා జాතියක් උපදිනවා. ඒගොල්ලෝ පැවිදිලා නිවන් දකිනවා. අපි නෑ. අපි ඉන්නේ මේ වෙන ලෝකෙක කියලා. ඒ සත් ධර්මයේදී මේ අතරමැද ગેප් එක නැති කරලා මේ ලෝකේ උපදින සත්තුම තමයි, මිනිස්යෝම තමයි සිල් රකින්නේ, සිල් රැක්කට පස්සේ තමයි භාවනා කරන්නේ. භාවනා කරන ඔක්කොටම නම් සමාධිය හරියනව නෙවෙයි. නමුත් භාවනා නොකරනම් කවදාකවත්ම හරියන්නේ කියලා මජ්ජේ කල්යාණයට යන්න ධෛර්යයක්, උනන්දුවක්, හැකි සංඥාවක් ඇති කරන්න බැරි ඒ බන බන වාගේ මොකද්ද එකක් මිස ධෛර්ය කරන එකක් නෙවෙයි. ඊට පස්සේ මේ සමාධිය ඇති වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් කොටසක් උපුටා දක්වනවා නම් සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති. සමාධිමත් වෙච්ච හිතට ඇති හැටිය ඇති විදිහට පේනවා. සමාධි නැති හිතට පේනවා මොනවද? ඒ පේන දේවල් හුඟක් හීන විතරයි. ඒව නැත්තම් මායාවල් විතරයි. ඔය සමාධියට ඊට එහා ගිහිල්ලා පේනවා. පේනුවාට පස්සේ තමයි ඇති හැටිය දැකලා ඒ විපස්සනා භාවනාවට යන්නේ ඒක පරියෝසాన කල්යාණ කියන්න පුළුවන් කල්යාණේ කියන්න පුළුවන් මේ Taman කෙරේ ඇති මංගල කාරණවල උස්සස්ම මංගලේ නමුත් විපස්සනා කළපමණින් බෑ ඒක මාර්ග ඥානයකින් සාහිතික කෙරුවට පස්සේ තමයි පරියෝසాన කල්යාණේ එන්නේ. ඉතින් මේ මෑතකදී මේ විශේෂයෙන් බුද්ධ ජයන්තියට පස්සේ ඒ සුද්ධෙක් කරපු පරිශ්‍රණයක ලියලා තියෙනවා ලංකාවේ බුද්ධ ශාසනයේ විපස්සනාව 1956 ඉඳලා 2006 දක්වා ගත්තොත් අවුරුදු 50 ඇතුළත වෙච්ච වෙනසේ ඒ පුද්ගලයාට අහුලා තියෙන මම හිතන අවුරුදු 40යි. එයා කියලා තියෙනවා 2005 1956ට ඉස්සර වෙලා ඒ කියන්නේ බුද්ධ ජයන්තිට ඉස්සර වෙලා මේ ජීවිතේදී rahat වෙන්න බෑ කියන එක 100%ක් පිළිඅරගෙන තිබුණායි කිය. මාර්ගඵලයක් ලබන්න බෑ කියන එක මුළු ලංකාව පුරාම පැතිරිච්ච ධර්මයක්. නමුත් අද වෙනකොට රහත්කම කෝක වෙතත් බණ භාවනා කරන්න ඇත්තෝ ඉන්නවා මාර්ගඵලලාභී ඉන්නවත් ඉන්න පුළුවන් කියන එක අඩු ගානේ ලංකාවේ ජනගහන 10ක් අදහනවාද මේ කියන්නේ පැහැදිලිවම විපස්සනා වෙනසක් වෙලා තියෙනවායි කියන. ඒ වගේ මේ පුද්ගලයා කියනවා එදා 56ට ඉස්සර වෙලා යම් කිසි කෙනෙක් භාවනා කරන්න ඕන නම් මුළු ත්‍රිපිටකයේම දැනගෙන ඉන්න ඕනේ ඊට පස්සේ භාවනා කරන්න ඕන නිසා නිකන් බොරුවට භාවනා කරන්න එපා. එනං ඉස්සරලා ත්‍රිපිටකය දැනගන්න ඕනේ කියලා විශාල සුදුසුකම් රාශියක් තිබිලා තියෙනවා එදා මති මතාන්තරවල. නමුත් අද වෙනකොට හොඳටම දන්නවා බන බන දාන්න කට්ටිය කවදාවත් භවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ PhD සැර ගන්නවා, යුනිවර්සිටි යනවා, අන්නෙන්ට පච කීකියා ඉන්නවා. අඩු ගානේ භවනා කරන්නේවත් නැහැ කියන එක දාන්න. තුන්වෙනි එක කියලා තිබුණා ගිහියන්න භවනා කරන්න බෑ. භවනා කරනනම් අරණේ ගත වෙලා පැවිදි වෙන්න ඕනේ. ඒ නිසා ගියන්න පුළුවන් ඉන්නේ දාං කදක් උස්සාන කියලා බණ භාවනා කරනකොට පුදන එක විතරයි කියලා. අද කියන්න සන්තෝෂයි ඒක පැත්තකින් කනගාටුයි භාවනා මධ්‍යස්ථාන සංඥා පේන්නම නැහැ. ඉන්න හරියක් ඉන්නේ ගියෝ. ඒ සුද්ධා ලියලා කියනවා ගියෝ භාවනා කරනවා විතරක් නෙවෙයි අද ගියෝ කමටහනුත් දෙනවා කාටද දෙන්නේ සංඝයාට. අයිතිවාසිකම් කියන්නේ බුදල්කාරයෝ මුල්ලේ. ඒ විතරක් නෙවෙයි බටහිරේ අබෞද්ධයෝ තමයි මේක ලස්සනට කරන්න කියලා. මේ මොකක් නිසාද මේ? මේ විපස්සනාව අදාහගත්ත නිසා. ඊට ඉස්සෙල්ලා කියලා තිබුණා මේ භාවනා කරන්න හේතුක පාරිශුද්ධි වෙන්න ඕනේ, හේතුක පරිසන්දියක් තියෙන්න ඕනේ. ඒක නිසා දැන් කරනවා නම් කරන්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ ඉස්කෝලේ මොන්ටිසෝරි පන්තිය විතරයි මේක දැන් පාරමිතා පුරන්න පුළුවන් හැබැයි වැඩි දේවල් කරන්න බෑ කියලා. කරත හැකි දන් දෙන එක කරත හැකි. ඕන්නම් ලාවට සිල්ලක් යකේ දැම්බෑ කියලා. නමුත් අද ඒ මතේ ගිහිල්ලා විශාල පිරිසක් ලෑස්ති අපි උපදිනකොටම අපිට ඇත්තටම තීහිතක ප්‍රතිසන්දි තියනවද නැද්ද කියලා බලන භාවනා කරන්න ඕනේ කියලා ඒක අල්ලගෙන යන පිරිසක් ඉන්නවා. අල්ලගෙන යන පිරිසෙන් කියන්න තියෙන්නේ ඒගොල්ලෝ අඩු ගානේ මේක කරලා බලන්න කැමතියි. ඒ කරුවත් ඉස්සර කියලා තිබුණේ භාවනා කළා චතුරාර්යක භාවනා කළොත් ලොකු දෙයක් විපස්සනා කරන්න යන්න එපයි කියලා. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න භාවනා කියන්නේ චතුරාර්යක භාවනා. චතුරාර්යක භාවනා කියලා කියන්නේ මේ බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුබස්සති සෝයිමා චතුරාර්යකා බික්කු භාවීය සීලවා. අපි ලොකු ස්වාමීන් වහන්සේ 1912 දී පැවිදිලා තියෙන පොඩි කොල්ල කාලේ පැවිදිලි වෙලා බාප්පලා ඔක්කොම පැවිදි પરම්පරාවක ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ පන්සලේ බලන්න හිටියලු ඒකේ වැඩක් වෙන ගතියක් නැති නිසා අරණ්‍යයට ගිහිල්ලා තියෙනවා. ඉතින් අරණ්‍යයට ගියාට පස්සේ ලොකු සතුටක් ඇතිලා තියෙනවා මම දැන් අරණ්‍ය පැවිද්ද කරන්න කියලා. ගිහිල්ලා එතන ඉන්න ආමතුරන්ට වැඳලා කිව්වලු අවසරයි ස්වාමීන් වහන්සේ මට භාවනාවක් කියලා දෙන්න කියලා. ආමතුරු උඩින් ඉඳලා වල්ලහැට බල්ලා කිව්වලු මෙහි එහෙම කරන භාවනාවක් නැහැ කියලා. මෙහි නම දැනගන්න ඕන හොඳට සිල් ලකින්න පුළුවන් කිව්වා. ඒක ලොකු අහඳු පුංචි කාට කල්පනා කරනවා මම පන්සලේ ඉඳද්දි මම සිල් රැක්කා. ඔකට මේ අරණියට එන්න ඕනේ. අරණියට අවිල බලාපොරොත්තු වෙන කමටහන අරණියට අවිල බලාපොරොත්තු වෙන භාවනා කොඳු කොඳුට පෙලක් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ආමුදුරණ කිව්වාසේ කළෝ ওই චතුරාර්යක භාවනාවල ગાථා ටික කියවන එක තමයි අපි කරන්නේ. ඔච්චර තමයි භාවනාව කියන්නේ. හරි සංවේගයක් පහළ වුණයි කියලා කියනවා. අනේ අපි බුද්ධ ශාසනේ කොඳුට පෙට්ට වෙලා තියෙන දේ. නිසා එදා විපස්සනා කරනවා කියන එක හිතන්නවත් බෑ. අද කිසිම බුද්ධ ආගමක් දන්නේ නැති මනුස්සයා කෙලිම විපස්සනා කරනවා. මෙන්න මේ කරුණු පහ පෙන්නලා ඒ සුද්ධා කියලා තියෙනවා. අවුරුදු 50 ඇතුළත මොකද්දෝ වෙනසක් වෙලා තියෙනවා සුළු පිරිසකගේ. අපි ඉපදිලා තියෙන අන්නේ પરම්පරාවට. මෙන්න මේ වෙනසට ලක් වෙන්නයි අපි මේ කොයිදෝ සක්වලක ඉඳලා මේ මේ ආත්මේ මේ අම්මගේ බඩේ ඉපදුනේ. ඒ වෙනකොට කොහොම හරි ක්‍රමයකින් අවුරුදු 2670 සද්ධර්මේ අප කරා පැමිණලා තියෙනවා. නොවුණා නම් නොපැමුණා නම් මේ සෑම කෙනෙක්ම ඔය ආර්ථික ලාභ වෙනුවෙන් දේශපාලන ලාභ වෙනුවෙන් සමාජික ලාභ වෙනුවෙන් ඕන බොරුවක් කියාවි ඕන හොරකමක් කරાવી ඕන සත්ව ඝාතනයක් කරાવી අද මේ සුළු පිටක් හරි තියෙන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය නිසා නැති කෙනෙක් ඒ සද්ධර්ම ශ්‍රවණය හරියට නැති කෙනෙක් අනාතයි අසරණයි අනිවාර්යයෙන්ම අශ්‍රද්ධාවට වැටෙනවා ඉතින් ඇත්තට බනින්න නෙමෙයි මේ බණ කියන්නේ කාලකන්ණියට කල් ගහන්න නෙවෙයි. ඒ ඇත්තනේ තේරුම් කරලා දෙන්න උඹලට අසද්ධාව ඇතිලා තියෙන එක සාධාරණයි. මොකද අද මුළු ලෝකෙම පාලනය කරන තොරතුරු මාධ්‍යයෙන් ජනමාධ්‍යයෙන් ජනමාධ්‍ය කියන්නේ ජනමාධ්‍ය කාර්යක්‍රමයට කියව ජඩ මාධ්‍ය කියලා කියන්නේ කියලා ඔකට. කරන්නෙම බොරුව ඇත්ත බොරුව කරන එකයි බොරුව ඇත්ත කරන එකයි. ඒ නිසා අපිට යන්න ඕනේ නම් භාවනාවකට අපිට යන්න ඕනේ නම් මේ ජීවිතයේදීම සීල සමාධි ප්‍රඥා පූර්ණ කරුණා කරලා ඔය ජනමාධ්‍යෙන් පරිස්සම් වෙන්න. හැබැයි එකක් තියෙනවා කවදාකවත් ජනමාධ්‍යට අභියෝග කරන්න එපා මැරෙන හැටි දැනගන්නවත් හම්බෙන්නේ නැහැ ඉඳපු ගාම මකනවා. කොහෙ ගියාද කියලා දන්නේ නැහැ මිනිස්සයා. ඒ නිසා කතා කරන්න එපයි කියලා මට කියලා තියෙන්නේ. ඕවා ගැන කතා කරන්න එපා සෝංශ නිකන් කතා කරලා අපරාධේ මේ අපවත් කරනවයි කියලා එකක් කරන්නේ අන්න ඒක කරනවා. ඒ නිසා අපිට කරන්න තියෙන පරිස්සම් වෙලා මිච්චර ලොකු මකරෙක් එක්ක වැඩ කරත් සැඟවි ජීවත් වෙන්න ඕන. ඒ මොකද ඒකෙන් කරන්නෙම දැන හෝ නොදැන මේ අසත් ධර්මයේ ප්‍රසාද ප්‍රසිද්ධ කරන එකයි මිනිස්සෙන්ගේ සද්ධාව කාබාසින එක. හැබැයි කවුරුවක්වත් දන්නේ මේ ප්‍රවෘත්ති මාර්ගයෙන් සද්ධාව නැති කරනවායි කිය. ප්‍රවෘත්ති මාර්ගයෙන් අසත් ධර්මයක් පතුරවනවායි කියලා දන්න අපි හිතන්නේ ප්‍රවෘත්ති ඇහුවේ නැත්නම් අපි සමාජ මට්ටමේ සම සම නැති තත්ත්වයක් තියෙන කියලා. අපි ම්ලේච්ච වෙනවායි කියලා. ඒක නිසා අඩුම ගානේ සද්ධර්මයේ තියෙන මේ ස්වක්ඛාත ගුණේ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියන සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවට බැහැගත් කෙනෙක් හොඳට තේරුම් ගන්නවා අපි දවස පුරා කතා කරන වචන ගාන පිළිබඳ සැලකිලිමත් නොවි ඇහිදල් කූඩකට වතුර පුරවන්න වගේ බොරු කිය කියා කේලම් කිය කියා හිස් වචන කතා කර කර පරුස වචන කර කර කවදාකවත් බෑ මේ සමාධියක් නඩතු කරන්නේ නිසා සුවක්ඛාත ගුණයට යනකොට ධම්මීමා කතා අරියෝවා තුනී භාව. ධාර්මික කතාවක් කරනවා නම් කතා කරන්නේ නැත්නම් ආර්යයන් වහන්සේට කැපවුන්ටි තූෂ්ණී භාවය අරසා කරන්නේ. ඉතින් අපිට ඇත්තටම අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න නම් නිස්සද්ද භාවයක්. කැලේකට ගියාම නම් ප්‍රශ්න නැහැ කාගේවත් ප්‍රශ්න නැහැ කැලේ කවදාකවත් සද්ද කරන්නේ. නමුත් අපි මනාප නැහැ කැලයට වෙලා ඉන්න කැලේ අභිරමණය කරන රාතන් වහන්සේලා පමණයි. ඒ නැත්තම් මේ ශික්ෂා මාර්ගයේ ඉන්න අය කට්ටිය පමණයි. අනික කට්ටිය කොයි වෙලාවෙ ගෙදර යන්නද බලාගෙන ඉන්නේ. ඒ මොකටද? වෙන මොකක්කටද මේ ජනමාධ්‍යයට පොඩ්ඩක් ඇඟිල්ල ගහලා රස බලන්න. මේ මෙහි ඉන්නකොට නැතිකම නිසා. ගිය ගමන් ඒ අරගෙන ගිය සද්ධාවත් ඉවරයි, ඉතුරු ටිකක් ඉවර කරනවා. ඒක නිසා කැලේක ඉන්නකොට ඕ කමක් නැහැ. තමන්ට විවේකයේ අවශ්‍ය නම් කායි විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. හොඳට මතක තියානින්න දවසකට තමන්ගේ නිකුත් වෙන සද්ද ප්‍රදේශයේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ නැත්නම් තමන්ගේ නිකුත් වෙන සද්ද දූෂණය පිළිබඳව නිකුත් වෙන සද්ද පිළිබඳව සැලකිලිමත් වෙන්න නැත්නම් අපිට කවදාකවත් පිටින් නිස්සද්ද භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා සතිය පිහිටවනකොට සතිය පිටනවා කියලා කියන්නේ එලඹ සිටි සියකින් ගත කරනකොට එදිනදා වැඩවල සතිය පිහිටීමේදී මතක් කරලා දීලා තියෙනවා කරන වැඩේ ටිකක් නැවතිල්ල කරන්න. මට සතිය පිහිටාගෙන මේක කරන්න ලැබේවා කියලා පුංචි පුංචි වැඩ ටිකක් තෝරාගෙන කරන්න අන්නේ වැඩේ කරනකොට Tamange නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ කියලා. අටහඬම නෙවෙයි දොරක් වහනකොට Tamanට බැරිද මේ දොර හිමීට වහන්න. ගමනක් ඇවිදිනකොට සටපට නැතුව කරන්න බැරිද? පිඟානක් හොදනකොට විතර හප්පන්න නැතුව කරන්න බැරිද? කතා කරනකොට වචන දෙකකින් ඉවර කරන්න බැරිද කියලා හොඳට සැලකිලිමත් වුණොත් මම සාහතික වෙනවා නොබෝ කලකින් Tamanට අවශ්‍ය කරන නිස්සද්ද භාවය ලැබේ. Taman නිස්සද්ද නොවි සටක සටපට තියේදී කද්දාකවත් නිස්සද්දකම ලැබෙන්නේ නැහැ. එනිසා සීල ශික්ෂාවෙන් ඉඳලා සමාධි ශික්ෂාවට යන්නකොටම විශේෂ නිස්සද්ද භාවයට කැමති වෙන ගතියක් එනවා. ඒකෙත් පේන්න තියෙනවා මේ අසත් ධර්ම ශ්‍රවණය වළක්ක ගන්න බැරි නම් ඒ තරම්ම පැතිරිච්ච බෝ වෙන ලෙඩක් නම් අඩුම ගානේ Tamanගෙන් ඒක නොවෙන බාට වක බලාගන්න. නිස්සද්ද වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු සමාජ සේවයක් කරලා කියලා. පරිසර දූෂණ වෙන්නේ නැහැ සද්ද මතින්. Tamanටත් පැත්තකලා භාවනා කරන්න පුළුවන්. ඒ නිසා සරුවච්චන් වහන්සේගේ ධර්මේ නම් සුවක්ඛාතයි. සුවක්ඛතයි කියලා කියන්නේ ඒක ඒක විසින්ම සාධාරණීකරණය කරනවා මුල කල්යාණයි මැද කල්යාණයි අග කල්යාණයි භද්‍රයි මංගලයි සුවක්ඛත නොවන ධර්ම <clears throat> කිසියම් මුලැමැදාක කතාවක් ඇත්තේ නැහැ හැම වෙලාවෙම ඒ පුද්ගලයා Taman කෙරේ නතු කරගන්න ලාභ පිණිස සත්කාර පිණිස සම්මාන පිණිස සිලෝක පිණිස කටයුතු කරනවා ඒ වගේම ස්වක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටික ගතිය තමා විසින් තම තම නැනපමණින් දැනගන්නේ කියලා තමා විසින්ම දත යුතු වෙනුවට අද අපි බලන්න හදන්නේ කාගරි පොතක තියෙන එකක් අහලා කවුරු හරි කියපු දෙයක් අටපාඩම් කරගෙන ඒ අතින් අතට යන දැනුමක් ලබන්නයි. ඒකත් අවශ්‍යයි. බුදුහාමුදුරු කියපු දේ අපි ඉගෙන ගන්න හිම තමයි. ඊට පස්සේ අපි චින්තාමය ඥාන කරන එක තමයි. නමුත් සරුවචනාංශේ සහතික කරලා කියනවා සාන්දෘෂ්ටික වූ බුදුන්ගෙන් අහපු ධර්මය තමා තුලින්ම අත්දකින්න පුළුවන් නම් ඊ타ත්ම ලේස මාත්‍රයක්. ඒකේ වටිනාකම කෙලවර කරන්න බෑ කියලා. Hindu ආගමේ මෑතදී පහළචී ස්වාමි විවේකානන්දන් කියලා තියෙනවා පොතේ දැනුම ටොන් එකකට වැඩි හොඳයි අත්දැකීම අවුන්සයක් කියලා. අවුරුදු 100ක් ජීවත් වුණත් එක දවසක්වත් භාවනා කළ නැත්තම් නැත්නම් අවුරුදු දවසම භාවනා කරත් එක චිත්තක්ෂණයකටවත් ආස්වාස වේලාවේ ආස්වාසේ ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසයේ දැකලා නැත්තම් ඉතින් බුදුරජාණන්සි කියන්නේ උන්නත් මලා වගේ කිය. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තා නමීයන්ති යේ පමත්තා යතාමතා ඒ වගේ පමාගත ජීවිත ගත කරන එකනා රූකඩේ දැඟලුවත් බහුරූකෝලම් පෑවත් බුදුහාමරට වෙන්නේ මලමිනියක් වගේ කියලා. ඒ නිසා අපි අපිට ආදරේ කරනවා නම් අඩු ගානේ සාන්දෘෂ්ටිකත්වය තමා වශයෙන් මේක අතගාල බලන ගතිය උත්සාහ කළත් වටිනවා. වැරදුනට කමක් නැහැ. උත්සාහ කළත් වටිනවා. ඒක උත්සාහ කරන්න තමයි මේ දානෙන් සීලෙන් අපි චරිතයක් ගොඩනගා ගන්නෙ. ඒ නිසා යම් කිසි කෙනෙකුට දානෙන් සීලෙන් පිරිච්ච ගතියක් වැටහෙනවනම් අපි අපි කටට බඩට කෑවා විතරක් නෙමෙයි අපි අපි කුල දරුවන්ට සැලකුවා ලෙඩුන්ට නැතිබරයට කඳ වෙන්න දුන්නා ඒ වගේම අපි බයක් දීලා නැහැ අනුන්ට සුබ සාධනෙ සලකලා තියෙනවා කියලා ආත්මය සන්තුෂ්ත්‍යක් වෙනවනම් ඒ බුද්ධිල උත්සාහ කළ බලන්න ඕනේ මට එහෙනම් පැත්තකටලා ගිහිල්ලා භාවනා කළ අඩු ගානේ අනුන්ට හිතසුව සැලසීමේ ආනිසංස කියන මෛත්‍රී භාවනාව. එතන විවේකේ වාඩි වෙලා ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලන ආනාපාන සති භාවනාව නැත්නම් බුද්ධානුස්සති භාවනාව වගේ කරලා දවස් දෙක තුනක් පොර කාලා මාරු කරගෙන යාන්තමට ලාවට හරි ආස්වාසයක් කරන වෙලාවේ ආස්වාසයේ බව දැනගෙන ප්‍රස්වාසයක් කරනදී ප්‍රස්වාසයක් බව දැනගන්න පුළුවන් නම් මේකේ වටිනාකම කියලා ඉවර කරන්න බෑ. තරුවචනanse දේශනා කළ තිනවා අවුරුදු 100ක් එක දිගට දන් දෙනවට වැඩිය එක චිත්තක්ෂණයක් සිල් රකින්නක වටිනවයි කියලා. එහෙනම් තමයි මීතරල කන්ද වගේ දන් දෙනවට වැඩිය එක සතෙක් මරණ වේලාවක් අවශ්‍ය වෙලාලා සීලේ සීපත් කළ සතානම මර ඉන්නවනම් ඒ කුසලේ බොහොම බලවත්. එහෙම නැත්තම් කියන්න පුළුවන් අවුරුදු 100ක් දන් දුන්නත් එක සතෙක් මරුවොත් අනිවාර්යයෙන්ම සතා මරපු අකුසල කර්මයේ සීපත් උන් තපාගාමී අර ඔක්කොම ඉවරයි අර එක සිල්පදේ. ඒ නිසා දානේ සීල දෙක අතර මනින්න කිරන්න බැරි අපමෙයයි අපමානයි කියලා සඳහන් කරලා තිනවා කුසලේ සීලයේ. ඒ තරම් අවුරුදු 100 ගණන් සීල් රැක්කත් එක දවසක් භාවනා කරන එක්කනාගේ ජීවිතය අවුරුදු 100ක් සීල් රකින්න කෙනාට වැඩිය වටිනවා භාවනා නොකර. ඒ තරමටම ධර්මය යොදවනවා උනන්දු කරවනවා කුසල ඡන්දේ පහල කරවනවා ਸਰුවචනංශයේම බබාලා නලවන බණ නෙවෙයි කියලා තියෙන්නේ යොදවන බණමයි තියෙන්නේ ඒ නිසා සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ අපි බුදුන්ට සැලකීමක් ධර්මයට සැලකීමක් සංඝයාට සැලකීම. ඒ සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ තමන් කර බල දන්නා ඥාන. අපි අහා පුරුද්ද කළ පුරුද්ද දැක පුරුද්ද කියලා එකක් තියෙනවා මේකේ කළ පුරුද්දමයි. නිසා සාන්දෘෂ්ටිකත්වයට යන්න සීලෙදිත් සෑහෙන ගැම්මක් එනවා. හොඳට සිල් රකපෙන්නනට හොඳට තේනවා සබාවක් තලයක් මැදට කිසි බයක් නැතුව යන්න පුළුවන් ගතියක් තියෙනවා. නොපැකිල නොබියව බ්‍රහ්ම මණ්ඩලයක් වේවා, දේව මණ්ඩලයක් වේවා, රාජ මණ්ඩලයක් වේවා, සත්පුරුෂ මණ්ඩලයක් වේවා, ශ්‍රමණ මණ්ඩලයක් වේවා කිසි කෙනෙක් ඉදිරිය පිට නොපැකිල යන්න පුළුවන් ශක්තිය එනවා. නමුත් ඊට වැඩි ගොඩාක් වෙනසක් ඇති වෙනවා. යම් චිත්තක්ෂණයක සමාධි හිතක් අත්දකින්නකොට. සමාධිය අත්දකපු හිත බුදුහාමරෝ පෙන්නලා දීලා තියෙන්නේ ඇස් දෙකම පේන මිනිහෙක් වාගේ කියලා. සමාධියෙන් තොරව මේ කාම ලෝකේ මොන විභූෂණ පැවත් මොන දක්ෂකම් පැවරුවත් එක ස්පොට් එකක් වාගේ කියලා තියෙනවා. එක ස්පොට් එකකට පේනවා හැබැයි ගැඹුර පේන්නේ නැහැ. ඇස් දෙකම පේනකොට තමයි ගැඹුර පේන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් තව කෙනෙක් ගැන විනිශ්චය කරන්න ඉස්සලා ඒ මනුස්සයාට ගැඹුර පේන්න ඕනේ. ඒ මනුස්සයාට ඇස් දෙකම පේන්න ඕනේ. ඒ නිසා ඇත් දෙකම පේන කෙනාගේ විනිශ්චය හොඳයි. නමුත් අද අනුන් ගැන විනිශ්චය කරන විනිශ්චයකාරවරු ඔක්කොම භාවනා කරන අය නෙවෙයි. ඒසා විනිශ්චයන් දුරදිග යන්නේ නැහැ. ඒ නිසා සමත භාවනාවකින් අඩු ගන්න චිත්තක්ෂණයක් හිත ඒකටම වෙනවනම් ඒ වටිනාකම කියලා කෙලවර කරන්න බෑ. කරන්න බැරි එකම හේතුව අසද්ධාව අසද්ධාවට හේතුව අසද්ධම්ම සවන. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි වද්දා ගන්න, වක් කර ගන්න දේවල් දිහා බලනකොට හිත අසමාහිත කරනවා. අසික්ඛිත කරනවා. පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත් කරගන්නවා. ඉතින් ඒකට පස්සේ අපිම පශ්චාත්තාප වෙනවා මොකද මේ වුනේ කියලා. බනි කාරණා කාරණා හොයන බලනකොට උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි අහන්නේ ඇසුරු කරන්නේ අසමාහිත මිනිස්සුන්ගේ තොරතුරු. අසත් ධර්මෙමයි. ඉන්සාවෙන් තොරව ජීවත් වෙන වෙලාවට පමණක් මේ සාන්දෘෂ්ටිකත්වය තමා වශයෙන් අත්දැක ගන්න පුළුවන් ගතිය ආස්වාසයක් කරනවා ආස්වාසේ ප්‍රස්වාසයක් කරනවා ප්‍රස්වාසයේ වම තිනකොට වම වශයෙන් සක්මන දකුණ තිනකොට දකුණ වශයෙන් ඒ වගේම එන ඉදරතොරේ යනකොට එනකොට කනකොට බොනකොට අතපය දිගානකොට නමනකොට ඒ කරන කෘත්‍යයට එළඹ සිටි සිට මේක හොඳට වැටහෙන්නේ අපි ඒකට යෙදිලා බලනද අපි ආනාපාන භාවනාව නැත්නම් පරියංගයට ගිහිල්ලා බලන්න වාඩි වෙච්ච ගමන් හිත එක්ක අතීතයට දුවන එක්ක අනාගතයට දුවන. වර්තමාන මොහොතේ හිටින්නේ මෙතන ඉන්නේ එක්ක ගෙදර යනවා, එක්ක වෙන තැනකට යනවා, මේ ඉඳගෙන ඉන්න තැන නෑ. එක්ක වාඩි වෙලා අනුන් ගැන හිත හිතා ඉන්නවා, Taman ගැන නෑ. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඉදි කට්ටක් කිලින් කරලා හිතවලා ඒකට අබහුරක් වක් කරනවා. එහෙම නැත්නම් වැලි අහුරක් වක් කරොත් එක වැලියටයක්වත් අබෑටයක්වත් ඉදිකට්ට උඩ බැලන්ස් වෙලා හිටියද කියලා අහනවා. අනිත් වගේ අසමාහිත හිතේ එක චිත්තක්ෂණයක්වත් මේ මොහොතේ හිටින්නේ මෙතන හිටින්නේ Taman ළඟ හිටින්නේ. ඒ උත්සාහ කරලා කරලා කරලා අපි එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා මම දැන් ඉතින් බව දන්නවනම් ඒ කියන්නේ මේ ජීවිතේ ඊට වැඩිය උසස් තත්ත්වවලට යන්න හොඳටම පින තියෙනවා. ප්‍රභවයේ තියෙනවා. අන්නේ ප්‍රභවයේවත් උරගාන්න නැතුව මැරුණොත් ජීවිතේ නිවුණොත් මොකටද මේ ලැබපු බුද්ධෝත්පාද කාලේ මොකටද මේ ලැබපු මනුස්සාත්ම භාවය මොකටද මේ ලැබපු යහකන දිවනාසය මොකටද මේ යහපු බණ මොකටද මේ ලෝකේ තියෙන පැවිද්ද මොකටද මේ කල්යාණ මිත්‍රන්ගේ ඇති වැඩේ අන්දේක් කැවිදිනකොට පයට මණික්කටයක් වැදුනට ඌට තේරෙන්නේ නැතු වගේ තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මේ හැන්ද බොහොම රසමස උළු ව්‍යංජන උයනකොට ඒ ව්‍යංජනත් එක්ක ගැලී හිටියට හැන්දට කවදාකවත් රස තේරෙන්නේ නැහැ කියලා. හැන්ද ගෙවිලා ගියත් රිට්ටයි හැන්දයි ගෙවිලා ගියත් හැන්දට කවදාකවත් මේ පොළොස් සම්බුලේ පොළොස් සම්බුල් රස තේරෙන්නේ නැහැ. ඒකට දිවි තියන්න ඕන. ඒ වගේ තමයි බුදුවරු කොච්චර පහළ වුණත් ධර්මෙ කොච්චර තිබුණත් අසත්පුරුෂයාට ශ්‍රද්ධාව නැති මිනිසයාට අසත් ධර්මයට යොමු වෙච්ච මිනිසයාට ඒකේ රසත් තේරෙන්නේ නමුත් දිවට ඕන දෙයක් තිබ්බ ගමන් පාර රස තේරෙන්න වගේ. ඒ ශ්‍රද්ධාව තියෙනවනම් සද්ධර්ම ශ්‍රවණයට එළඹිච්ච හිත තියෙනවනම් ඒක නිකන් කාන්දමට ඇදලා යන්න වගේ පුදුම ආකර්ෂණයක් වෙනවා. ඒ සුදන්ත කියන නැත්නම් අපි පස්සේ අනාථ පිණ්ඩික සිටුතුමයි කියලා ප්‍රසිද්ධ වෙච්ච මේ පුරුෂයා රජගහ නුවර රජගහ සිට රජ ගහ සිටුවරය ගෙදරට ගිය වෙලාවේදී වචනයක් ඇහුණා බුද්ධෝ ලෝකේ උප්පාදෝ කියලා. බුදුන් ලෝකේ පහළ වුණයි කියලා හෙට උදේ එළි වෙනකන් එයා හිටිය බුද්ධාලම්බන ප්‍රීතිය. ඇහෙනකොටම සාක්ෂාත් කරන්න තරම් එළඹ සිටි මිනිස්සෙක්. ඒ වගේම බිම්බිසාර රජුරෝයි බුක්කුසාති රජුරෝයි දෙන්නා එකට ඉගෙන ගත්තා වගේ වෙන්නේ නැති බොහොම සමාන ඇත්තෝ. බිම්බිසාර රජුරෝ මේ අනාථපිණ්ඩික සිටුමාගේ ප්‍රයත්න නිසා බුදුචාන්හන්සේ ගෙන්නගෙන සවැත්නුවර වාසය කරගෙන ඒ කටයුතු කරන ගමන් පුක්කුසාති රජුරෝ දවසක් මේ බිම්බිසාර රජුරන්ට එවල තිබුණා වටිනා කසිසලු දෙකක් කියලා තිබුණා රාජසභාවක ඇඳවලා ඔක්කොමලා ඉන්න වෙලාවේදී මේ කසිසලු දෙක දිගාරින්න ඒ තරම් රජෙක් රජෙකුට දෙන්න තටින පටින තෑග්ගක් කියලා. ඇත්තටම බිම්බිසාර රජුරෝ රජ මේ ස්වභාවේ දිගහැරලා බලනකොට ඉතාමත්ම සියුම් දෙයක්. වටිනා දෙයක්. ඊට පස්සේ බිම්බිරා රජුරෝ මෙයාට යමක් දෙන්න ඕනේ කියලා මතු මහන්තලාවට ගිහිල්ලා රම්පත්තිරුවක් අරගෙන ඒකේ ලියලා තියෙනවා ඇතුලේ බුදුන් ලෝකයේ පහළ වුණයි කියලා. ඒකල ඒක කපුවක දාලා පිටින් කියලා තිබුණා උඹත් උඹේ සත්මහල් ප්‍රාසාදයේ මතු මහන්තලාවට ගිහිල්ලා කවුරුවත් නැති තැනක මේක දිගහැරපන් කියලා. ඉතින් පුකුසාද රජුරුවත් මතු මහන් තලාවට ගිහිල්ලා මේක දිගහැරලා බලනකොට මේක লীලා තියෙනවා බුදුන් ලෝකේ පහළ වුණා කියලා. ඒ ගමනම රජසපත ඇහැරලා මහල් හත පහල් කරගෙන පහලට බැලලා මැටි පාත්‍රයකුයි කහසිවුරකුයි කරේ දාගෙන බුදුන් වෙනුවෙන් පැවිදුණායි කියලා තියෙනවා. එතනලා පයින් ගිහිල්ලා තියෙනවා බුදුහාමුදුරුවෝ දකින්න. ඉතින් යනකොට අතරමඟදී රෑ වෙලා මේ කුඹලෙක් නැත්තම් මැටි වලන් හදන මිනිස්සෙගේ මැටි වලන් වේලන මඩුවක් දැකලා කියලා තියෙනවා මම දුර ගමනක් යන කෙනෙක් ඔබතුමාට කරදරයක් නැත්තම් මට රෑ ලඟුම් ගන්න. ඊට පස්සේ කොළ මට්ටම් කරදරයක් හැබැයි පහසුකම් නැහැ කැමතිනම් ඉන්නේ කියලා. අනේ මට ලොකු දෙයක් මේ හේවන කියලා ඉන්නකොට බුදුහාමුදුරුවෝත් හරියටම දැනගෙන බුදුහාමුදුරුවෝත් ඇවිදගෙන ඇවිදගෙන ඇවිදලා ඊට පොඩ්ඩක් පහුවෙලා ඇවිල්ලා අර මැටි වලන් කාර ළඟට ගිහිල්ලා කිව්වලු මම මේ ගමනක් යන කෙනෙක් මට රෑ වුණා කරදරයක් නැත්තම් ඉන්නේ ඊට පස්සේ කොළ ශ්‍රමණේක් ඇතුලේ ඉන්නවා ඒ ශ්‍රමණයට කරදරයක් නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ කිය. ඊපස්සේ බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අර පුක්කුසාති දැන් අලුත් රජුව හම්බෙලා කිල්තන මාත් ශ්‍රමණේ ඔබතුමාට කරදරයක් නැත්තම් මේ ගෙවල් අයිතිකාරයන්න් කියනවා හිටියට කමක් නැහැ කියලා. මට ඉන්න දෙනවද කියලා. ඊට පස්සේ මට ප්‍රශ්න නැහැ මාත් ශ්‍රමණේ අපි දෙන්නම හිටියට කමක් නැහැ බාර ගන්න වාඩි වෙන්න කියලා. එහෙනම් ටිකක් වෙලා ඉල බුදුහාමුදුරුවෝ අහලා තියෙනවා මේ කවුරු වෙනුවෙන්ද පැවිදුනේ කියලා. මේ ඊටස්කවලු ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ රජගෙදරින් නික්මිලා පැවිදි වෙලා බුදු වෙලා ලෝකේ ඉන්නවා මම එතුමා වෙනුවෙන් පැවිදුණා කියලා. ආ ඊට පස්සේ බුදු ආරෝහව දැකලා තියෙනවා කියන්නේ නෑ දැකලා නෑ කිව්වා. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ හර තියෙනවද නෑ. උන්වහන්සේගේ ශ්‍රමණේ කතින්ද පැවිදුනේ නෑ. මට යටි වෙච්ච බුද්ධාලම්බන ප්‍රීතිය නිසා මම ඒකාම රජකම ඇතහැරිය පැවිදුණායි කියලා. ආ හොඳයි කමක් නැහැ. මම එහෙනම් බණ ටිකක් කියන්නද කියලා. අනේ මන්නම් බණ දන්නේ නැහැ. එහෙනම් කියන්නේ කියලා. බණ කියාගෙන යනකොට තේරෙනවා මේ බුදුහාමුදුර තමයි කියලා. එතකම්ම කතා කරුවේ යාළුවයි කියලා. මෙහාට පුදුමාකාර සංවේගයක් පහළ වෙලා පත්ක දෙල්ල තුන්සරයක් වැඳලා තිනවා. අනේ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේ වෙනුවෙන් තමයි පැවිදිනේ. නමුත් වහන්සේ දැකලවත් බණහලවත් නෙවෙයි පැවිදිනේ. මට දැන් තේරෙනවා බණහනකොට සක්කාත ක්‍රමය, සාන්දෘෂ්ටික ක්‍රම නිසා මගේ ඇඟේ රෝමෝද්ගමණය වෙනවා. මට අතින් වැරද්දක් වුණා නම් සමා වෙන ස්වාමීන් වහන්සේ මම මෙතෙක් කියලා ඔබ වහන්සේට මිත්‍ර ස්වරූපෙන් කතා කරාද කියලා. ඒතර පුත්‍ර ජානනාචේ බුක්කු සාත්‍රි කියනවා බුක්කු සාති මේ ජීවිතයේ තමන්ගේ වැරද්ද පිළි අරගෙන මත්තට සමාවිල්ලන එක තමයි සජීවී ධම කියලා කියන්නේ. ඒ නිසාමට 100ක් මම සමාව දෙනවා. උඹට ඒකෙන් ජීවිතේට ලොකු ආඩම්බරයක් වෙනවා කියලා. ඉන්සා බුද්ධයෝ ලෝකේ උපාදෝ කියන වචනය පවා ඒක පතාගෙන යන කෙනෙකුට පුදුමාකාර කනට මී පැණි වාගේ. නමුත් අර ආර්ථික දේශපාලන සමාජික පැත්තෙන් යන කෙනෙකුට ඒක හුදු දේශපාලන තුරුම්පක් විතරයි. කවදාකවත් ඒකේ වෙනසක් වෙන්න බලන්නේ ඒ මොකද මේ සාන්දෘෂ්ටිකත්වය මේ ධර්මයේ හැසිරෙනකොට ධර්මයේ විසින් අඹරවාගෙන යන බව පුරුෂ ධම්ම සාර්ථි ගුණයට පත් කරගෙන යන බව ඇඟට වදින බව අපේ බුද්ධ අපිට උගන්වන්නේ අපිට උගන්වන්නේ මේ බුද්ධ ධර්ම කියලා කියන්නේ පින් කරන మతు මෛත්‍රී බුදුහාමරංගේ ශාසනයට යන්න මදිනේ ඉනිමගක් කියලා විතරයි. මේ ජීවිතේ අත්දකින්න පුළුවන් බවක් කියන්නේ. නමුත් අද වෙනකොට මේ අවුරුදු 20ක් 30ක් භාවනා කරලා අද අනන්තවත් භාවනාවට පෙළඹෙන්නේ කවුරු හරි මේ භාවනා වැඩමුළුවේදීම යම් කිසි ප්‍රමාණයකට එක්කෝ විපස්සනාවක් එක්කෝ සමතයක් අත්දකින්න ඕන වෙලා. නැත්තම් භාවනා කරන්නේත් නැහැ. ඒ තරමටම සාන්දෘෂ්ටිකත්වයද ඒ භාවනා කරන ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ සන්තෝසයි. සමහරලාට මේක ඕනාට වැඩිකම නිසා සමහරු දැඩි ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා කරලා අමාරු වැටෙන වෙලාවල් තියෙනවා. නමුත් එදා බුද්ධ ජයන්තිට ඉස්සර වගේ නෙමේ භාවනා කරන්නේ කම් ලබන ආත්මෙට හේතුක ප්‍රතිසන්දි ලබන්න නෙවෙයි මෙලෝ වශයෙන්ම සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ සාන්දෘෂ්කත්වයේ තියෙන එකම ධර්මයේ සද්ධර්මයේ ਸਰුවචනාංශිකේ නෛර්යානික සී සද්ධර්මයේ පමණයි වෙන කිසිම ආගමක මේ ජීවිතයේ අත්දකින්න පුළුවන් බවක් නැහැ. ඔක්කොම තියෙන මරණයෙන් මත්තේ දෙයයන්ාන්තයට සම්බන්ධ වීම තමයි. මරණයෙන් මත්තේ බ්‍රහ්මත්වයට සම්බන්ධ වීම. මරණයෙන් මත්තේ ਸਰබලධාරි දෙයයන්ට සම්බන්ධ වීම. බුදුරජාණන්සේ මේ ජීවිතයේදීම අඩුගාන කියනවා අවුරුදු 7ක් ඇතුළත පැහැදිලිවම අත්දකින්න පුළුවන් කියලා. ඒ සාන්දෘෂ්ටිකත්වය අපි අත්දක ගත්තේ නැත්නම් වතුර තියෙද්දි නොනාන ඊරපායලා තියෙද්දි තමන්ගේ කාමරේ වහගෙන අන්ධකාරයි කී කියා ඉන්න. එහෙම නැත්නම් পায়ට හම්බුනාට මැණික් කැටයක් දක්වන්න බැරි මැණික් මේ මේ පොට්ටෙක් වාගේ මේ ගමන් කළාට ඒක බුදුහාමරගේ දෝෂයක්වත් ධර්මයේ දෝෂයක්වත් නෙවෙයි අපේම තියෙන තකතිරුකම තමයි. අපේම තියෙන අවිද්‍යාව තමයි. අපේම තියෙන අන්ධකාරය තමයි. ඒ අන්ධකාරයට යන ගමනේදී මේ ශ්‍රද්ධාව නැතිවීම, සද්ධර්ම ශ්‍රවණේ නැතිවීම අර අන්ධකාරයට පොහොරක් වෙනවා. ඉතින් සද්ධර්මයේ කියන එක බුරුම භාෂාවේ බුරුමිට ගියාම ඒ ස්වාමීන් වහන්සේලා මතක් කරන්නේ සද්ධර්මයේ කියන එක ਸਰවව්‍යාපී වර්ෂාවක් වාගේ. නිතර වහිනවා. නමුත් අපේ භාජනේ එළියේ තිබෙන්නේ නැත්තම් කවදාකවත් වතුර පිරෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා භාජනේ එළිය තිබ්බට භාජනේ කටපිංචු බඩ ලොකු එකක් නම් හුඟා කල් යනවතරපේ. කොරහක් වගේ කට ලොකු එකක් නම් බොහොම ඉක්මනට පිරෙනවා. ඒ වගේ මේක පල්ලේ අඩිය හිලක් තියෙනවා නම් වැහැර කාර් පිටලා තිබුණාට වැහැලි වුණාට පස්සේ බහැලා යනවා. ඒ නිසා අපි අපි භාජන විවිධ හැඩතල තියෙන. සද්ධර්ම වරුසාව නිතරම තියෙනවා විශේෂයෙන්ම ලංකාව වගේ ඉපදිච්ච රටක ඉපදිච්ච කෙනෙකුට සද්ධර්ම වරුසාව තියෙනවා. නමුත් මේ භාජනේ එළිය තියලාද තියෙන්නේ ඒ භාජනේ පල්ලේ හිලක් තියනවාද? කටපුංචි බඩ ලොකු එකක්ද? නැත්නම් කට ලොකු කොරහක් වගේ එකක්ද කියන තාලෙන් හැටියට ධර්මයේ ප්‍රයෝජන විවිධයි. එනිසා අපිට තියෙන්නේ බුද්ධ උපදිච්ච ලෝකේ නැත්නම් බුද්ධෝත්පාද කාලයක් මේ හම්බෙලා තියෙන්නේ. ඒ වෙලාවේදී කොච්චරක් සද්ධර්මයට යොමු වෙනවද? කොච්චරක් සද්ධර්මයට කරු කරනවද කියන එක අපේ ජීවිතයේ තියෙන හැදියාව අපේ ජීවිතයේ තියෙන මහාත්ම ගතිය, අපේ ජීවිතයේ තියෙන සදාචාරය, අපේ ජීවිතයේ තියෙන සංස්කෘතිය බාටපත් වෙනවා. මේක සාමාන්‍යයෙන් කියන්නේ ධර්ම ගෞරවය කියලා. ධර්ම ගෞරවය කියන්නේ පුද්ගලිකට ගෞරවයක් නෙමෙයි. මේ ධර්ම ගෞරවයේ එන්න නම් සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒක එතකොට ඒක තහවුරු වෙන්නේ මුල බැසගන්නේ සාන්දෘෂ්ටිකත්වයේ තුලින්. සාන්දෘෂ්ටිකත්වය කියන්නේ තමා වශයෙන් අත්දකින්න එක. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා පරියන්කයක වාඩි වෙලා මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා අතීත අනාගත චිත්තයන්ට දෙන්නේ නැතුව රැකගත්ත චිත්තක්ෂණයේ තියෙනවා මේක කලහක්ක් කියලා. එහෙම ඉන්නකොට මතුවෙන ආනාපානය දැකලා මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා දැක ගන්න පුළුවන් නම් මේ ආස්වාසය වෙලාද මේක ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි බාධාවක් හිතුවිල්ලක් නෙවෙයි කියලා කැඳේ කලබීර වගේ දැනගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. උන් එහාට මොනක්වත් නැහැ. ප්‍රස්වාසය යන වෙලාවදී මේක ආශ්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා දැනගන්න පුළුවන් නම් ඔච්චරයි. සක්මන් කරනකොට දකුණු පාය තියෙනකොට ඒ දකුණු පාය තබීමේ අත්දැකීම අනිකුත් දේවල් වල ලිවෙන් කළ දන්නවනේ ඔච්චරයි. ඊට පස්සේ දකුණු පාය තහවුරු කරන වම් පායට යනකොට වම් පාය අත්දකින්න පුළුවන් නම් ඔකයි මේ සාන්දෘෂ්ටිකත්වය කියලා කියන්නේ. එතන මම දැන් මෙතන කියලා. ඒක ලුණු කපන වෙලාවේදී ලුණු කපන බව දන්නවනම්, හාල් කරන වෙලාවේ හාල් කරන බව දන්නවනම්, පොල් බින්දින වෙලාවේදී පොල් ගාන වෙලාවේදී ඒ බව දන්නවනම් එච්චරයි. චරවතන්සේ කොච්චර අනුකම්පාවකින් නැත්නම් කොච්චර විස්තර වශයෙන් කිව්වද කියනවනම් උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා වැසිකිළිය වාඩි වෙලා කක්ක කරන වෙලාවේ. එහෙම නැත්නම් මල පහ කරන වෙලාවේ මල පහ කරන බව දන්නවනම් මූත්‍රා කරන වෙලාවේ මූත්‍රා කරන බව දන්නවනම් එච්චරයි. ඉතින් ඒ අනුව බලනකොට අර බුද්ධ ජයන්තිට ඉස්සලා වගේ අම්මෝ ඒක කරන්න පුළුවන් අරණ්‍යගත ස්වාමීන් වහන්සේලා විතරයි ත්‍රිපිටක ධාරීන්ට පමණයි ඒක පෙරපින් ඇත්තන්ට පමණයි කරන්න පුළුවන් වෙන්නේ මේ ආත්මේ කරන්න පුළුවන් ලෑස්ති වෙන්න පමණයි කියලා කියනකොටයි මේ සාන්දෘෂ්ටිකත්වයේ බුදුහාමරෝ පෙන්න සරලකමයි පෙන්නකොට ඔය තොවිලෙට ඔය ලෙඩේ සනීප කරන්න ඔය කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනයි කියලා කියන්නේ නොකරන වෙදකමකට තමයි වැඩේ වෙන්න නම් මේ ඇති ටික ඇති. මේ ලැබිච්ච ටික හොඳටම ඇති. ඒකෙන් පටන් අරගෙන මේ ජීවිතේ අඩු ගානේ මලක් කිඹින තරම් ප්‍රදේශයක්වත් ආස්වාසයක් අත්දකලා තියෙනවනම් ප්‍රසවාසයක් අත්දකලා තියෙනවනම් පොඩි එකෙක් 7යි 7යි කියලා ඇවිදින තරමටවත් සක්මනක ඇවිදලා පුරුද්දක් තියෙනවනම් වැසිකිලි කැසිකිලි කරන ටික හරිය කමන්නේ සිහියෙන් යුක්තව කරලා තියෙනවනම් මේක විශාල ආරම්භයක් වෙනවා. ආරම්භය වෙන්නේ සාන්දෘෂ්ටිකත්වයේදී තමා වශයෙන් අත්දකින්න එකට. ඒකේ ಗುಣ මෙත් එකයි කියලා කියන්න බෑ. හැබැයි එකයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අත්දැකීම ලැබීම බොහෝමත්ම හිමීට සිද්ධ වෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මව් භාෂාව ඉගෙන ගත්ත හැටි අපි දන්නේ නැහනේ. ඒක නිකම්ම ඇඟට ආවා. නමුත් දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න ගියාම කොච්චර දුෂ්කරද කියලා බලන්න. තුන්වෙනි භාෂාව කියන කොච්චර දොස් කරද ඒක ආයාසයෙන් කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ අසත් ධර්ම ශ්‍රවණයට අපි ඉබේම යනවා. ඒකට ආයේ කවුරුත් මේ ඉඳුල් ගැට ගාවන්න ඕනේ නැහැ. නමුත් සත් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ දෙවනි භාෂාව ඉගෙන ගන්නා වගේ ආයාසයෙන් කරන්න. හිමීට තමයි සිද්ධ වෙන්නේ නමුත් කළ හැකි. ඒ නිසා ධර්මයේ තියෙන මේ සාන්දෘෂ්ටිකත්වය අධ්‍යක්ෂ බැතිය හැකි ගතිය වෙන කිසිම ආගමක නැහැ. මා විශ්ින් කළ යුත්තේ මෙන්න මේකට දොර විවෘත කළ දෙන එකයි මංගලාවතරණය කරන එකයි කියලා ජීවිතේ එක කවුරු හරි ගත්තේ නැත්නම් කාගෙන්වත් ණයට නම් ගන්න බෑ. ඒක නිසා ඒ සක්ඛාතෝ භගවතා ධම්මෝ සාන්දිටිකෝ අකාලිකෝ. අකාලික බව කියලා කියන්නේ එතන එතනම ප්‍රතිඵල දෙනවයි කියන එක. දැන් කාලේ අපි දන්නවා අපි ඉස්කෝලේ යන කාලේ SSC විභාගයට ලිව්වහම මාස 3ක් යනවා ප්‍රතිඵලය. උසස් පෙළ ලිව්වහම මාස 4ක් 5ක් යනවා. දැන් මොකද කරලා තියෙන්නේ? සුමානෙන් ප්‍රතිඵල දෙනවනේ. දැන් බුදුහාමරගේ විභාගයට ලියනකොටම ප්‍රතිඵල. විභාග ශාලාවෙන් එන්නෙම ප්‍රතිඵල අරගෙන ආයේ කවුරක්වත් ඒ අතරමැද ප්‍රතිඵල අපේක්ෂාවෙන් සුමාන ගණන් ගත කරන්න දෙයක් නැහැ. මේකට හොඳම නිදර්ශනයක් කියන්න පුළුවන්. භවනා කරපු අයට තේරෙයි. අපි සතිය වඩන්න උත්සාහ කරනවා 100න් ආස්වාස් ප්‍රස්වාසවත්. ශක්මන් කරන. එදිට වැඩ කරන ඉතින් අපි අනන්තවත් වැටෙනවනේ. සත්‍ය පිහිටවන්න ගියාට සත්‍ය පිහිටන්නේ අබ අහුරක් අරගෙන ඉදිකටක් උඩට වක් කරනවා වගේ පිහිටනවට වැඩිය හැලෙන. ඉතින් මේ හැලි හැලි ඉඳද්දිත් කමක් නැහැ කියලා මේක ප්‍රයත්න කරගෙන දිගට දිගට දිගට දිගට භාවනා කර කර යනකොට අපි හිතමු පරියංකේදී විනාඩි 60ක් ඉන්නවයි කියලා. විනාඩි 10ක්වත් ඉන්නේ නැහැ කියලා හිතන පරියන්කේ මූල කර්මස්ථානේ නිතරම හිත දුවන සද්දවල. නිතරම හිත කරනවා වේදනාව. නිතරම හිත නන්නත්තර වෙනවා හිතවිලි වලට කියලා කමන්නේ නමුත් මේ බුද්ධිලා නැවත නැවතත් භාවනා කරනවා. ආන්නේ භාවනා කරගෙන ඉන්න වෙලාවේදී ඒ කෙනෙකුට වැටහෙනවා නම් ඔන්න මම ආස්වාස ප්‍රසවාසයේ ඉන්නේ. ඇතුල් වෙනවා, පිට වෙනවා, ඇතුල් වෙනවා, පිට වෙනවා කිය කියනවා. ඒක පාරට දන්න තුන්න හිතවිල්ල දිගේ ගිහිල්ලා. මේක දිගේ දිග දුර යනකොට කල්පනා වෙනවා යකෝ මම පන්සිල් අටසිල් අරගෙන වෙලාව නිසන් වනේ ආවේ භාවනා කරන්නේද මේ මොකද වෙන්නේ මේ හිතවිලි නේද කියලා අර හිතවිල්ලකට නන්නත්තර දුර දිගේ යනකොට මතක් වෙච්ච ගමන් ආයෙ හිතේනවා අපි හිතමු හිතේනවයි කියලා ආයෙත් ආනාපානෙට ඉතින් මේ පුද්ගලයා ගිහලා කමඨහං සුද්ධ කරනකොට කියන්නේ අනේ ස්වාමීන් වහන්සේ කොච්චර භාවනා කරත් හිත පිට යන එක තියෙනවා ඉතින් ගුරුවරයා අහනවා මොකටද හිත බැන මට හිතවිලි තමයි බහුරෝ මම නිදර්ශනයක් කියන්නේ. ඉතින් එතකොට ඒ ගුරුවරයා ප්‍රශ්න කරනවා ඒ හිතවිල්ලට යන්න ඉස්සරලා හිත තිබුණේ ආනාපානෙද කියලා. ඉතින් හොඳට මෙනෙහි කළා කියන එහෙමයි ස්වාමී. මම ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කර කර තමයි හිටියේ. එතකොට මොකද උනේ? එතකොට හිත පාරෙන් පිටපෑන. මගේ හිත හිතවිල්ලකට ගියා. හරි දැන් හිතවිල්ලකට ගිය බව දැනගත්ත ගමන් මොකද උනේ කියලා ඇහුවොත් ආපහු ආනාපානට ආවද නැත්නම් හිතවිල්ලෙන් හිතවිල්ලට ගියා නෑ නෑ නෑ නෑ ඒ වෙලාවේ ආපහු ආනාපානට ආවා එහෙමනම් මෙහෙම කිව්වම හරිද හිත පිට යන්නේ ඉස්සල්ලත් තිබුණ හිත ආනාපානෙ හිත ගියාට පස්සෙත් තිබුණේ ආනාපානෙද ඔව් එහෙමනම් බර කරදරයක් වෙලා නෑ එහෙනම් ඒක හානියක් නෙවෙයි ඔබතුමා හෝ ඔබතුමිය මේ ආනාපානෙන් හිත පිට ගියයි කියලා පශ්චාත්තාප වුණාට හිත පිට ගිය බව දැනගත්ත ගමන් ආනාපානට ආවයි කියලා සතුටු වෙන්න දන්නේ නෑ නේද ආන්න එතකොට තමයි ඇස් දෙක ඇරෙන්නේ. හිත පිට යන වාරයක් පාස මේක අපව එනවනේ. අපේ තියෙන මේ අසත් ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ හිත පිට ගියේ ගැන කනගාටු වෙන්න අපිට ඉබේම තේරෙනවා. නමුත් පිට ගියේ හිත ආපහු ආනාපානතාව කියලා සතුටු වෙන්න කියන එකයි සත් ධර්මය කියන්නේ. කොච්චර සිද්ධ වුණත් මේක මේක අවබෝධ කරනකොටම ඒකට සාක්ෂාත් කරන්න සිද්ධ වෙනවනේ. සතුටක් ඇති වෙනවනේ. අකාලිකවම සිද්ධ වෙනවා. සෝවාන් ආදි මාර්ගඵලත් ඔච්චරම තමයි. එහෙම දර්ශනයකින් භවනා කරන කෙනාට ඉස්සෙල්නම් හිත පිට යනවා කියන මහ කරදරයක්. නමුත් දැන් ඔබ ඵලයන්කෝ මම ඔබ ගන්නවා කියන අභියෝගශීලීත්වයේ බැලුවොත් හිත පිට යනකම් බලනින්දී ඉස්සර වගේ නදකින්න පතන් හැංගීමෙන් නෙවෙයි. ඔබ ගියාට පස්සේ ගන්න එකේ මට සතුට තියෙන කියලා හිත පිට යන්න යන්න යන්න නැවතත් පැමිණීමේ නැවත ආස්වාද ප්‍රසාරයට පැමිණීමේ සතුටු පැත්ත. Tamangeම ප්‍රයත්නයෙන් මේ ඇති කරගත්ත දේ සමාදන් වෙනවත් එක්කම ඒකේ අකාලිකවම ආනිසංශ තියෙනවා. මේක මම දන්න පැහැදිලිවම භාවනා නොකරපු කෙනෙකුට මේ නිදර්ශනේ තේරෙන්නේ නැහැ. මේක යටි හරයක් තේරෙන්නේ නැහැ. නමුත් භාවනා කරන කෙනෙකුට මේක සමාදන් වෙච්ච ගමන් එතනම අකාලිකවම ප්‍රතිඵල තියෙනවා. ඒ හිතවිල්ලක්ම නෙවෙයි. සද්ද දිගේ හිත පිට ගියත්, වේදනාවක් දිගේ හිත පිට ගියත්, හිතේ තියෙනවා ගතියක් මං මේ ආනාපාන භාවනා කළ යුතු කෙනෙක් දැන් මේ හිත තියෙන වේදනාව කියලා දැනගන්නකොටම හිත නැවතත් ආනාපානට එන්න තියෙන ඉඩ තියෙනවා. මෙන්න මේ ආනාපානිය ආවට පස්සේ මගේ හිත ප්‍රමාදේ වැටුණා කියලා පශ්චාත්තාප නොවි. නොසලී කම්පණය නොවි ඉන්න පුළුවන් නම් ඒකට කියනවා බලවත් සතියක් කියලා. ඒ නිසා අවසානයේ වාක්‍යයක් කියන්න වෙනවා. හිත පිට නොගින් ආනාපානෙම ඉන්නකොට ආනාපානයේ සතිය පිහිටනවා කියන දැනීම නැත්තම් ඒ සතිය සතිය පිළිබඳ දැනුමට වැඩිය බලවත් දැනුමක් තියෙනවා හිත ආනාපානයේ ඉඳන්දි පිට ගිහිල්ලා නැවතත් ආනාපානියාව ආවට පස්සේ මම හිත පිට ගියේ නෑ හිත පිට ගියා කියලා සැලෙන්නේ නැතුව දිගට ආනාපානිය යන්න පුළුවන් නම් අන්නේ දෙවෙනි සතිය බොහොම බලවත් ඉස්සෙල්ලා බල දාන්න නැති තැනක පවතින සතියට වැඩි. උපමාවක් විදිහට කියනවා නම් සෙනඟ නැති පාරක වාහනයක් කෙලවන කෙනාට වැඩිය දක්ෂකමක් තියෙන්න ඕනේ එහාට මෙහාට සෙනඟ පනින තැනක ඇක්සිඩන්ට් නොවි වාහනයක් ගෙනියන්න. මෙන්න මේ වගේ ධර්මවලදී අකාලිකවම මේ ප්‍රතිඵල දෙන ගතිය භාවනා ඉහළට යන්න යන්න වැඩි. ඒ වගේම බණක් අහනකොට ඉවුවට ඉබේම සාක්ෂාත් කරණයක් සිද්ධ වෙනවා. මේකට කියනවා සද්ධර්මය කියලා. එනතු මේ මේ ආට භාවනා කරන්න බෑ මේ මේ දේවල් නැතුව භාවනා කරන්න බෑ අරක ඕනේ මේක ඕනේ කියලා මේ නොකරන වෙදකම් ගැන කතා කරනකොට ඒක සද්ධර්මයේ නමින් ගියත් අසද්ධර්මයේම තමයි සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැමදාම උනන්දු ඇති කරන ධර්මයක් පශ්චාත්තාප කළා ඉච්ඡා බංගත්තටපත් කරලා නීච කරවන්නේ විරියවන්තසායන් ධම්මෝ නාය ධම්මෝ කුසීතස්ස කියලා තියෙනවා. වීර්යමයි වඩවන්නේ. ඒ නිසා ධර්මයේ අහන්න අහන්න නියම සද්ධර්මේන හරියට තමන් කරපු අත්තරද්ද හරි කමන්නේ වාසියක් කරලා දීලා තව තවත් උනන්දු කරන ගතියක් තමයි තියෙන්නේ. එහෙම නොවිත් මේ අහන්න ගීත සන්තෝෂ කරන්න කියන බණ තමයි ගොඩාක් අද තියෙන්නේ. මේ ඉල්ලුම සැපයීම අනුව යන බණ. වැඩි පිරිසක් අහන බණට හරි සතුටුයි. ඒ මොකද මේ සද්ධර්මයේ කියනෝනේ භාවනා කරපු කෙනෙක් එපායි. ඒ කෙනෙකුට මේක තේරෙන්නේ. භාවනා නොකරපු කෙනෙකුට මේක නොතේරෙන ගතියක් තියෙන නිසා භාවනා මේ කාලේ කරන්න බෑ. අපි මෙහෙ මෙහෙම කරමු කිව්වහම සෑහෙන පිරිසක් බණ අහන්න යනවා. එනිසා මේ මහාමුදුරු සැදී පැහැදී සිටිනවා විශාල පිරිසක් ඉන්නවනම් හොඳයි කිය. නමුත් සද්ධර්මයේ පැහැදිලිව පේන්න තියෙනවා සාරුවච්චන් වහන්සේගේ ධර්ම දේශනාවලදී පවා ඊ타මත්ම සුළු ඒකටම කැපවිච්ච පිරිසක් තමයි යෙදිලා කටයුතු කරගෙන තියෙන්නේ. ඒ නිසා සාන්දෘෂ්ටික අකාලික ගතිය ධර්මයේ විපස්සනා ඉහළට යන්න යන්න යන්න යන්න ප්‍රකට වෙනවා. කොටිම කියනවනම් දානයක් දීලා ආනිසංස ලැබෙන්නට කල් ගන්නවා. සිල් රකින්නකොට ආනිසංස ඉක්මන. සමාධියේදී ditta ධම්ම සුඛේ වශයෙන් එතනම ආනිසංස ලැබෙනවා. විපස්සනාවට යනකොට අකාලිකවම ප්‍රතිඵල දෙන්න යන නිසා ආය මත්තේ මතු මෛත්‍රී බුදුහාමරෝ දකින්න ප්‍රාර්ථනා කරන දෙයක් නැහැ. ඒ ඇත්ත ප්‍රාර්ථනාව හදාගන්නේ මොකද්ද මේ ජීවිතයේදීම මට කරගන්න ලැබේවා කියන අඩු ගානේ ප්‍රාර්ථනාව හරි තියාගන්න. ඒ වගේම ඕපනයික ගතියක් තියෙනවා මේ ධර්මයේ අපි කොතනින් හරි පටන් අරගත්තොත් ධර්මයේ විසීම තල්ලු කරලා තල්ලු කරලා වඩා හොඳ කල්යාණ මිත්‍රයන් දිහාවට වඩා හොඳ සද්ධර්මයේ දිහාවට වඩා ගැඹුරු සද්ධාවකට වඩා ගැඹුරු යෝනිසමනසිකාරයට ඉබ්බේම تعلق කරනවා. මේක කවුරුත් අදහන්නේ හැබැයි මෙහෙම අදහනවා. යන්තම් බොණ්ඩ පටන් ගත්ත මිනිස්සයා බොණ කට්ටියත් එක්ක ඉඳින් ඉඳ බීව අන්තයක් බවටපත් වෙනවා කියන එක කවුරුත් අදහන. හැබැයිරපත් වෙනවා. සූදු කෙල්ල මිනිස්සයා සූදු කෙල්ල යන්තම් සූදු කෙල්ල මිනිස්සයා සූදු කෙල්ල කට්ටියක් එක්ක ඊට පස්සේ සූදු අන්තයක් බවටපත් වෙන බව හැබැයි අදහනවා. ඔච්චරම තමයි සද්ධර්මයේ. ලාවට හරි කමන්නේ සද්ධර්මයේ ඇහිලා ඒ සද්ධර්මයේ අසුරු කරන පිරිසකට වැටිච්ච ගමන් තමන් හිතා ගන්න බැරි ගමනක් කරා යනවා. මේකට කියනවා ඕපනයික කියලා උපනයනය කරන ගතිය තියෙනවා. මගේ ජීවිතේ මම දැක්කේ වැඩිම ඇබ්බැහිය තියෙන්නේ ධර්මයේ කියලා. ඒකට වැටුණට පස්සේ අම්මා අප්පත් අතාරිනවා. සීළු වස්තු භෝගයත් අතාරිනවා. සීළු ඥාති පරිවර්තයත් අතාරිනවා ධර්මයේ වෙනුවෙන්. බුදුසෙන්සේ සඳහන් කරලා තියෙනවා ධනං චජේ ජීවිතාංගමාහු අංගං චජේ ජීවිතං රක්කමාහු අංගං ධනං ජීවිතං ചാපි සබ්බං නරෝ චජේ ධම්මමනුස්සරන්තෝ කිය. මේක ඇත්තටම පසුගාමිනී සංග්‍රහ වෙච්ච ගාතාවක්. මිනිස්සුયો බෞද්ධයෝම නෙවෙයි මිනිස්සුયો අතප්පයක් කපන්න වෙනවා ජීවිතයේ අංගයක් නැති කරන්න වෙනවා කිව්වොත් ඕනේ ගාන සල්ලි දෙන්න කැමති. ධනං චජේ ජීවිතාංගමාව ජීවිතාංගයක් රැක ගැනීම සඳහා ඕනේ තරමක් ධනෙ දෙනවා. සල්ලි නැත්තම් ඉඩම් කාසියුකත් වෙනවා. ණයට හරි ගන්නවා මොකද මේ ඇඟේ කෑල්ලට ආස නිසා. නමුත් දොස්තර මහත්තයා කිව්වොත් එහෙම දැන් නම් තියාගෙන හිටියා හැබැයි දැන් නම් මේකේ පිළිකාවක් ඇවිල්ලා තියෙන දැන් නම් මේක ඔඩු දුවලා තියෙන මේක කැපුවේ නැත්තම් මැරෙනවයි කියලා අංගං චජේ ජීවිත රක්කමාව. ජීවිත රැක ගන්න අදහසින් අංගේ හරි දෙනවා. අතක් පයක් ඇඟිල්ලක් කනක් කපලා දාන්න උනත් ලෑස්ති. ඒ මොකද ජීවිත ආසාව නිසා. සරුවචන් සඳහන් කරලා තියෙනවා යම් කිසිගේ සද්ධර්මයේ අනුස්සතනය කරනවා නම් සද්ධර්මය අනුව යනවා නම් ඒ මිනිස්සයා ධනයක් දෙනවා, අංගක් දෙනවා, ජීවිතයක් දෙන්න ලෑස්ති වෙනවා කියන්නේ. එහෙමයි ධර්මයේ ස්වභාවය ධර්මයට බැසතර පස්සේ අහවල් දේ දෙන්න බෑ කියලා දෙයක් නැහැ. ඒ නිසා මම හිතනවා බරලවත්ම අබ්බැහිය තමයි ධර්මයේ තියෙන අබ්බැහිය. මේක බුදුහාමුදුරු ඉස්ලාම් කිය ඕපනයික ගුණය වශයෙන්. දෙන් දෙන් දෙන් ගැඹුරු ධර්ම වලට ගැඹුරු සත්පුරු ශාස්ත්‍රයට යොමු කරනවා හරියට අසත්පුරු ශාස්ත්‍රයේ අසත්පුරුෂ භාවය ඇති කරන්න වගේ. ඉතින් අපිට මතක තියාගන්න ඇන්නම් පෙරරත් කිව්වා මේ සමාජවාදී ගමනේ අම්බලන්නේ නැහැ කියලා. මේ වගේ තමයි සද්ධර්ම ශ්‍රවණය හෝ අසද්ධර්ම ශ්‍රවණය මිස අතරමැදි දෙයක් නැහැ. අසත් ධර්ම ශ්‍රවණයන් අනිවාර්යයෙන්ම අපාගාමි සද්ධර්ම ශ්‍රවණයන් අනිවාර්යයෙන්ම නිවන් ගාමි මේ දෙක තැනක් තියෙනවා කියලා හිතනනම් ඒක බොරුවක්. ඒ නිසා හැම චිත්තක්ෂණයකම තීරණාත්මකයි. අපිට උත්සාහ කරන්න තියෙන හැකිතාක් ධර්මයේ යෙදিলা සත් ධර්මයේ යෙදিলা මේ අයාලේ දෝරේ ගලන අසත් ධර්ම ශ්‍රවණයට යන අසද්ධාහිත විලි චිත්තක්ෂණ බේරලා බේරලා බේරලා ශක්ති ප්‍රමාණේ සද්ධාවන්ත සද්ධර්ම ශ්‍රවණයට දාගන්න එකයි. ඒ කලාව පටන් ගන්න ඉතාමත් හිමීට තමයි. නමුත් අර පසුගිය අවුරුදු 20 30 ලංකාවේ ඇති වෙච්ච මේ ප්‍රවර්තනයත් එක්ක බලනකොට අද සෑහෙන බලාපොරොත්තු තියන්න පුළුවන්. එදා වගේ නෙවෙයි අද කොතනත් වගේ භාවනා පන්ති තියෙනවා. කොතනත් වගේ සාමාන්‍ය ප්‍රමාණයකට තනවාඩලා දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නවා. හොඳට ලියවිච්ච පොත් තියෙනවා. හොඳට ලියවිච්ච ධර්ම කොටස් තියෙනවා. මෙවට මම ජනමාධ්‍ය කියන්නේ මේ ධර්මයේ පැතිනකම ජනමාධ්‍ය තිබුණා නැත්තත් බුදුහාමරගේ අධිෂ්ඨාන ශක්තිය ටික වෙනවා. ආනේ ඒ අනුව බලනකොට ආරම්භ කරන්න තියෙන ඉඩ වැඩි කියලා කියන්න පුළුවන්. ආනේ ආරම්භ කරාට පස්සේ ඒක ගැම්මට යනවා. ඕපනයිකෝ. සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දුට්ඨිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ඕපනයිකෝ. ඒහිපසික කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේ ධර්මයේ ලාවට හරි තොලකට ගාගත්තා නම් ඒ මනුස්සයාට කිසි පැකිලීමක් නැතුව Taman දන්න ප්‍රමාණයෙන් අබෞද්ධයෙකුට උනත් කතා කරලා කියන්න පුළුවන් ඇවිල්ලා කරලා බලන්න කරලා බැලුවොත් හරියනවා. ඉතින් මේ මහාසි භාවනා ක්‍රම වගේ ඒ විපස්සනා භාවනා ක්‍රම ලංකාවට එනකොට ලංකාවේ බලමුළු බැඳගෙන හිටපු බුද්ධඝංකාරයෝ අපි මේ බුද්ධ ධර්ම කරන්න කියලා හිතපු කෙරුම්කාරයෝ හරියට මේ ක්‍රමයට බැන්නා. නොකරන්න පුළුවන් දේවල්ද ගෑනුන්ටයි පිරිමින්ටයි ඔහොම භාවනා කරන්න පුළුවන්ද? එතකොට මොකටද පැවිද්දා? නානා ප්‍රවිධියට මේ ක්‍රමයට කොනහන පටන් ගත්තා. ඉතින් එතෙන්දී මුරගාලා එනත්තම් අභීතව ඒ වැඩේට කෙලින්ම උණ දීපු මහා තෙරුණාංශලා සුළු ප්‍රමාණයක් අතර කෙනෙක් තමයි අපේ අපත්‍ත්‍ච නායක ස්වාමීන් වහන්සේ, රේරුකාණේ අපේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ඒ වගේ කීප නමක්ම මේ ක්‍රමේ හරි කියලා එදාමත් මුරගාලා කිව්වද එතකොටත් නමක් ඇති කරගන්න. ඊට පස්සේ ලොකු ශාංශයේ සමති විදර්ශනා භාවනා පොතේ ලියනවා මේ තරම් මුල සිට අග දක්වාම පැහැදිලිව විස්තර කරලා තියෙන භාවනා ක්‍රමයක් දැකලා ඒක හොඳ නෑයි කියලා කරන්නෙත් නැතුව කියන මේ මිනිස්සෙගේ මොළ ධාතුව පිරිසුදු වෙන්න මොන ප්‍රතිකර්මයක් කෙරුවොත් හොඳයිද කියලා මට නම් තේරෙන්නේ නැහැ. කරන්නේත් නැහැ කරන මිනිහට කරණ දෙන්නෙත් නැහැ. නමුත් ඒහිපස්සික ගුණයට හාත්පසින්ම වෙනස් තමා වශයෙන් ලාවට හරි කමන්නේ කඳුලක් හරි කමන්නේ ගාගෙන ආසාවක් ඇති වෙනවා අනේ මගේ අම්මටත් මගේ දරුවටත් මගේ ඥාතියටත් මගේ යාළුවටත් මේ තරමින්වත් මේක රස පෙන්වන්නේ එහි පස්සේ කියලා කියන අභියෝග කරලම කියකිය. ආවිල බලපං කියලා. එහෙම නෙවෙයි. යාප් වෙලා හරි මේ පෙන්නන ගතියක් ධර්මයේ තියෙනවා. ඒක ඇත්තටම කියන්නේ නිස්සද්ද බණ කියලා. කෑ ගහලා නෙවෙයි මේ බණ සිද්ධ වෙන්නේ. මේ මිනිස්සයා ඒ ධර්මයට ඒදුනට පස්සේ සාමකාමී වෙනවා. සතුරු දනක වෙනවා. පිරිච්ච ගතියක් පාන. ඒකට අහල පහලින් මිනිසුත් සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. අනේ මේ මිනිස්සයා ඉස්සර කලබල වෙලා දූපැන විදු මිනිහා. දැන් මේ තනක ඉඳලා විවේකව ගත කරන්නේ මොකද කියලා බලනකොට ඉබේම ධර්ම ක්‍රමේ මතුවෙනකොට ඒ ධර්මයේ නිස්සද්ද බණක් පාටපත් වෙනවා. ඔය ජනමාධ්‍ය වගේ පත්‍රච්චු ගහලා වෙලඳන්නේ ප්‍රචාර ගහගෙන සල්ලි වේදම් කරලා කඩා වඩා ගන්න කර වැඩක් නෙමෙයි මේකේ තියෙන්නේ. කරන කෙනායි කරන කෙනාට බෝවෙන් ලෙඩක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා. ආන්න ඒක බුදුජානක කියන්නේ ඒයි පස්සිකයි ඇවිල්ලා බලන්න. කරලා බලන්න. නොකර නැත්නම් ප්‍රතිඵල නැහැ කියන කහන දෙයක් නැහැ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රත්‍යක්ෂ වශයෙන් තමයි ඥානවන්තයෝ මේක අත්දකින්න. එමෙ ඥානෙ නැති කෙනා මේක කරන්නෙත් නැතුව මෙවුවා গুপ্ত ධර්ම ඔව්වා මොකටද? ඔව්වා කරන්න ගියොත් අපිට වෙලාව නැහැ. අපිට මේ මේ දේවල් කරගත හැකි කියලා අර කලින් කියාවු ආර්ථික දේශපාලන පැති වලට දුවනවා. නමුත් ඥානවන්තයා තේනවා ආර්ථික විද්‍යාඥයන්ගේ ওই රත්තරන් මොළ වලින් හදපු සෑම ආර්ථික සමීකරණයම කඩාන වැටලා දැන් ආර්ථිකේ කඩාන වැටලා තියෙනවා. ඒ ආර්ථික නීති නැතුව නිසා නෙමෙයි ආර්ථික නීති පච වෙච්ච නිසා. ශ්‍රේෂ්ඨම මූලධර්ම දේශපාලන මූලධර්ම වෙන කාල් මාක්ස් වගේ ධර්ම ඉබේම ගිනි කඳු කඩාන වැටෙනා වගේ ගිලා බහින්න වගේ ලෝකෙන් නැති වෙලා ගියා. සමාජ විද්‍යාඥයෝ ඔය කොච්චර සෙල්ලම් කරත් ඒ ව්‍යසන ඇති වෙන වෙලාවල් වලදී ඒ ඔසේරම ඉක්මෝමි. කාලගුණ විශාල පරිවර්තනයකට පත් වේගෙන යන බව තේරෙනවා. මොකද මේ එකකින් සද්ධර්මයට බාධාවක් නැහැ. සද්ධර්මයේ හොඳට වඩන කෙනාට සංවේගය පහල කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඥානවන්තු වැඩි වැඩියෙන් වැඩි වැඩියෙන් දැන් ඒ ධර්මයේ දිහාට යොමු වෙනවා. නැත්තම් මේ ආශ්‍යාකරේ තිබිච්ච මේ ශ්‍රද්ධාව මූලික ධර්ම වලට පෙළඹෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ ප්‍රයෝජන ගන්න ඕනේ. මේ අවස්ථාවේ ප්‍රයෝජන ගැනීම සඳහා අපිට යොදා ගන්න තියෙන ක්‍රමය තමයි දානෙත් හොඳ ක්‍රමයක් තමයි. නමුත් දානෙ කියන්නේ හොඳ දෙයක්. දානෙට වඩා හොඳ දේ තමයි සීලය කියලා කියන්නේ. සීලය කරනකොට සීලය හොඳ දෙයක්. නමුත් සීලයට ටිකක් වඩා හොඳ දෙයක් තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය හොඳ දෙයක්. සමාධියට වඩා හොඳ තමයි විපස්සනා. මොකද විපස්සනාවෙන් තමයි අපිට මේ මේ ජීවිතයේදීම නිවන කියනා වූ પરමාර්ථයට යන්න පුළුවන්. ඒ නිසා අපි හැමදාම හොඳින් නතර වෙන්න යන්න එපා. හොඳට ඇත්ත කරලා බලන්න වඩා හොඳ එකක් එලිපත්te තියෙන. දොරකඩ තියෙනවා. ඒකට පයින් ගහලා හොඳේ නතර වෙනවා නම් ඒකට කියන්න පුළුවන් අසත්පුරුෂකම කියලා. අසත් ධර්මයේ කියලා. කම්මැලිකම කියලා. එහෙම නැත්නම් මුස්පේන්තු ගතිය කියලා. ඒ නිසා ඒකට දෙවන්නේක් වගේ කියන්නේ අපි මේ ඉපදිච්ච යුගයේ වඩා හොඳ දේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි සෑම කැපකිරීමක්ම කරලා හොඳින් නරක වෙන් කරගෙන නරක ප්‍රතික්ෂේප කළා හොඳට යනවා වගේ හොඳින් වඩා හොඳ දෙක එනකොට වඩා හොඳ දිහාවට යන්න නම් අපි නිතරම සද්ධර්ම ශ්‍රවණය කෙරෙන්න ඕන. එතකොට අපිට සද්ධාවෙන් එහෙම නැත්නම් හිතේ ප්‍රසාද ගතියෙන් අදිමොක්කේ කියන චෛතසිකයෙන් නියතගත් නියත භාවයකටපත් වෙන්න පුළුවන් එහෙම වැනෙන දෙගිඩි හිත නැතුව මේකයි කලියුත් කියන තත්ත්වයටපත් වෙන්න පුළුවන් මේක දෙන්න පුළුවන් නම් හොඳයි පින්වත් කද්දාකවත් දෙන්න බෑ අපිට කරන්න පුළුවන් ඉන්නේ සද්ධර්මයේ තුලින් හැම කෙනෙකුටම ඒ தত্ত্বය අවබෝධ කරලා දෙන්න පුළුවන්. එචා සරුවචනන්සේ දේශනා කළ තියෙනවා මට ඔබලා වෙනුවෙන් කළ හැක්කක් නැහැ. මම ක්‍රමයේ කියලා දීලා තියෙනවා කැමති කට්ටිය යන්නේ. අනේ ඒ ක්‍රමයේ කියලා දෙන එක තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ නිසා සද්ධර්මයේ යෙදෙනවා නම් තමයි තේරෙයි මේ සුවක්ඛාත සාන්දිටික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේිතබ්බෝ විඤ්ඤුහු කියන ධර්ම චක්‍රයක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ භාවනා වැඩමුළුවක ඉන්න කට්ටියට ඒක බොහොමත්ම ජවාදිකව තේරෙන පටන් ගන්නවා තේරෙනවා. නමුත් ඒගොල්ලෝ එතෙන්ද ආවේ ඔය එක දිගට භාවනා කරන්න ආවේ ඉතිසල බොහෝ කාලයක් කාලේ ගත කරලා තිනවා ගෙවල් දොරවල ගත කරන ගමන් ටික ටික ටික ටික ටික මේ සතිය සමාධිය වඩා. ඒ නිසා කිසියම් කෙනෙකුට බලාපොරොත්තු සුන් කරගන්න දෙයක් නැහැ. අපිට සද්ධර්ම ශ්‍රවණයට ඉඩ සපයා ගන්න පුළුවන් නම් අපේ නැති සද්ධාව මතුවලා එයි. නැති සද්ධාව මතුවලා එනකොට යෝනිසමංසකාරේ නුවණින් සලකා බැලීම මතුවේ. යෝනිසමංසකාරයේ තියෙනවනම් සති සම්පජඤ්ඤේ පහළ සති සම්පජඤ්ඤය තියෙනවනම් එයාට ඉන්දිය සංවරය පහළ වෙනවා. චර්යා ධර්ම. සමහරලාට මේකට බයලජ්ජාව කියලාත් කියන සදාචාර කියලා කියන. මේ ඉන්දිය ධර්ම සංවර වෙනකොට ත්‍රිවිධ දුස්චරිත දුරු වෙලා සුචරිත ඒවා සීලේ පිටනවා. එතකොට නීවරණයන්ගෙන් ගැලවා ගන්නට පුළුවන් ශක්තියක් නැත්තම් සුදුසුකමක් ලැබෙනවා. අනේ නීවරණ ටික අයින් කරුවට පස්සේ තමයි මේ අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ වෙන්නේ. ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණයේ පටන් අරගෙන මේ යන ගමන බොහෝම දුරදික යන ගමනක්. අද දවසෙත් මේ දේශනා කරලා ධර්ම කොටාසේ ගමනට එක්කෝ ආරම්භයක් වේවා එහෙම නැත්නම් කරගෙන යන ආයත ගැම්මක් ජවයක් වාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා අපි පැයකුත් විනාඩි පැයකමාරට වැඩි පොඩි කාලයක් වගේ ගත කරලා තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් ඒ පිළිබඳව ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කීවිතියක් තියෙනවා අපි ඒකට ඉඩ දීලා හෝ එහෙම නැත්නම් ප්‍රශ්න ප්‍රකාශන මොනවාක්වත් නැත්නම් මේ කටයුතු වලට උදව්පකාර කරන පෙනී නොපෙනී උදව්පකාරන සියලු දෙනාට පින් පැමිණීමේ ඥාතීන් සීපත් කර ගැනීමෙන් සාපාපගේ ප්‍රාර්ථනා ඍතු කර ගැනීමෙන් දවසේ වැඩ කටයුතු නිම කරමු කියලාම යෝජනා කරා